නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්නතුනි අද දේශනා කරන්ට බලාපොරොත්තු වෙන්නේ අච්චරය අබ්භූත සූත්‍රය. අච්චරය කියන්නේ අසිරිමත් කෙනෙක් අත්භූත කියන්නේ නොවෙන කියන එකයි. අච්චරය අත්භූත සූත්‍රයේ මේ දේශනාව මජ්්‍යමනිකායට අයත් දේශනාවක් එත්තරා කාලයක භාගවත් බුදුජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමී වැඩඉන්න කාලේ බිස්සුන් වහන්සේලා බොහෝ පිරිසක් <clears throat> පිණ්ඩ පාති වැඩලා පිණ්ඩ පාතයෙන් පස්සේ උපට්ටාන ශාලාව කියලා ශාලාවත්තියෙනවා ඒ ශාලාව තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී ධර්ම දේශනා කරන්න. මේ උපස්ථාන ශාලාවට එකතුුණු මේ ස්වාමින් වහන්සේලා අතර කතාබහක් ඇතිවුණා අච්චරියන් ආවුසු අබ්භූතන් ආවුසු තතාගතස්ස මහිද්දිිකතා මහානු භාවතා ආයශ්මත්වරණී මේ අප තතාගතයන් වහන්සේ හරි ආශ්චර්යයි හරි අත්භූතයි එවගේම තතාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත්භාවය මහා ආනුභාවය හරි අසිරිමත් කියල කතා කරා. තතාගතයන් වහන්සේමි අතීතයේ පින්වම් පෑපු සියලූම බුදුරජාණන් වහන්සේලාගේ. උන්වහන්සේලාගේ සියලූම තොරතුරු සංසාරදුක් ඉක්මුවලා ඒ නිර්වාණයට පත්වනාවේ අතීත බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සියලූම තොරතුරු දේශනා කරල තියෙනවා. උන්වහන්සේලාගේ ජාතිය ගෝත්‍රය උන්වහන්සේලාගේ තිබුණු ස්වභාවේ සීලාදී ගුණ මේ හැම දෙයක්ම දේශනා කල තියෙනවා උන්වහන්සේලාගේ තිබුණු පඥා ස්වභාවේ උන්වහන්සේලා කටයුතු කරපු ආකාරමේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තියෙනවා. ඉතිේ නිසා උන්වහන්සේගේ තියෙන ස්වභාවය හරි මහා ආනුභාව සම්පන්නයි කියල කතා කරා. ඒ වෙලාවේ එතර වැඩහිටිය ආනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ දේශනා කරා ඒ ස්වාමින් වහන්සේලාට අච්චරයාචේ වාවසෝ තතාගතා අච්චරිය දම්ම සමන්නාගතාච්ච. අබ්භූතාචේව අවසෝ තතාගතා අබ්භූත දම්ම අබ්භූත දම්ම දම්ම සමන්නාගතා. ආයුස්මත්වරුණි තතාගතයන් වහන්සේ කැන අසිරිමත් කෙනෙක්. ඒ වගේම අසිරිමත් ධර්මෝලින් යුත්ත කෙනෙක්. ඒ වගේම අත්භූතා අත්භූත ධර්මෝලින් අත්භූත කෙනෙක් අත්භූත ධර්මයන්ගෙන් යුත්ත කෙනෙක් තමයි තතාගතයන් වහන්සේ කියලා කියන්නේ. <coughs> බුදුරජාණන් වහන්සේ කැන්නේ සාමාන්‍ය ලෝකයේ ඉන්න අයට වැඩිය වෙනස් කෙනෙක්. ඒකයි අච්චරිය කියල කියන්නේ. උන්වහන්සේගේ සෑම දෙයක්ම සෑම ස්වභාවයක්ම බැලුහාම රූපයේ ඉදල හැම දෙයක්ම අනිතයට වැඩිය වෙනස් කෙනෙ. ඒක යාශ්චරිය කියල කියන්නේ. ඉළඟ භූත කියල කියන්නේ අපි සාමාන්‍යයෙන් වෙන දේවල් වලට. වෙන දේවල් වලට භූත කියන සාමාන්‍ය වෙන දේවල් වලට නොවන දේවල් වලට කියනවා අත්භූත කියලා. එතර බුදුරජාණන් වහන්සේගේ <clears throat> ජීවිතය සම්බන්ධ දේවල් සාමාන්‍යෙන් ලෝක වෙන දේවල් නෙවේ. සාමාන්‍යෙන් ලෝකයා ආ සම්බන්ධ වෙන දේවල්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ වෙන්නේ නිසා එකයි උන්වහන්සේ අත්භූත කෙනෙක් කියලකයන්. සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය ලෝකයාට වෙන ස්වභාවයන්න වේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙන්නේ. මේ විදිහේ කතාබහ කරනකොට ඒ අතර තුළේදී භාග්‍යතුන් වහන්සේ මේ උපස්ථාන ශාලාවට පැමිණියා. පැමිණියාට පස්සේ උන්වහන්සේ ආසනීදගෙන මේ බිසුන් වහන්සේලාගෙන් ඇහුවා කායනුත්ත භික්කවේ ඒතරෙහි කතාය සන්නිසින්නා. දැම් මේ වෙලායි මොනවගේ කතාවද්ද කරකර හිටියේ මොනවගේ කතාවද්ද මේ නතර කරේ කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලකිව ස්වාමීන් අපි මේ විදිහට මේ පිණ්ඩ පාතෙන් පස්ස මේ විදිහේ කතාවක් යෙදුනා. ඒ විදිහේ කතාව කලාටගත්ත මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට මෙහෙම කිව්වා මේ තතාගතයන් වහන්සේ කියන්නේ ආච්චර්යමත් කෙනෙක් ආච්චර්ය ධර්මවලින් යුත්ත කෙනෙක්. ඒවගේ අත්භූත කෙනෙක් අත්භූත ධර්මවලින් යුත්ත කෙනෙක් තමයි මේ තතාගතයන් වහන්සේ මෙන්න මේ කතාව තමයි මේ අපි කතා කර කර ඉඳල දැම්මිය අවසං කළේ කියලා. ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ <clears throat> ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා තස්මාතිය තස්මාතිය තං ආනන්ද බිහිියෝසෝ මත්තාය පටිබහන්තු තතාගදස්ස අච්චරයා අබ්භූතා දම්මා. එහෙනම් ආනන්දය ඔබ තවත් තතාගතයන් වහන්සේගේ තියෙන ආචාරය අත්භූත කරුණු දේශනා කරන්න කියලා ආනන්ද සාමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ තතාගතයන් වහන්සේගේ ජීවිතයේ සම්බන්ධුව තියෙන අත්භූත කරුණු දේශනා කරා මේවා ඒකයි මංකේ සාමාන්‍ය ලෝකයේ අයට වෙන ඒව නෙවේ. සාමාන්‍ය ලෝක වෙන ඒවට අපි භූත කියලකැන මේ අත්භූත දේවල් ඒකයි. මේ <clears throat> ඒ නිසයි උන්වහන්සේ අත්භූත කෙනෙක් හැටියට දේශනා කරන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීණි භාග්‍යතුන් වහන්ස මම මේ කාරණය භාග්‍යතුන් වහන්සේගෙන්මයි ඉගෙන ගත්තේ. ඒ කාරණය තමයි බෝධිසත් බෝසතාණන් වහන්සේ මේ තුසිත <clears throat> දිව්‍යලෝකෙ ඉපෙදිලා. ඒ තුසිත දිව්‍යලෝකෙ ඉතාමත්ම සිහිනුවනින් තමයි උපදින්නේ. ඒක බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ තියෙන බුදුරජාණන් වහන්සේගේ තියෙන ආශ්චර්ය අත්භූත කාරණයක් හැටියටයි මම ඉගෙනගෙන තිීන්. දැන් උන්වහන්සේ අවසාන ඒ වෙස්සන්තර ජීවිතෙන් අයින් වෙලා චුත වෙලා ඊට පස්සේ තුසිත දිවිලෝක උපදිනොය උපදින්නේ බොහෝම සිහි ඇතුවකින්. ඒක තියෙන බුදුරජාණන් වහන්සේගේ තියෙන ආච්චරි අත්භූත කාරණයක් හැටියට දේශනා කරා. ඒවගේම ආනන්ද ස්වාමීන් වහන්ස දේශනා කරනවා ස්වාමීනි මම මේ කාරණයත් භාගිතුන් වහන්සේගෙම්මයි අසා ඉගෙනගෙන තියෙන්නේ උන්වහන්සේ දේශනා කළ තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ ඉන්න කාලේ උන්වහන්සේ ඒ වැඩඉන්නෙත් ඉතාමත්ම සිහිනුවනින් තමයි උපදින්නේ සිහිනුවනින් එතකොට ඒ යම්තාකයේ තුසිල්දිවිලෝක ඉන්නවාද ඒ තාක්කිල්නෙත් සිහිනුවනින්කින මේකත් ආචාර්ය අද්භූත කාරණයක් හැටියටයි ඒගෙනගෙන තියෙන්නේ. ඒ වගේම මේ <clears throat> බුදුරජාණන් වහන්සේ මේ කාරණයත් දේශනා කල තින මං මේක භාගිතුන් වහන්සේගෙන්ම ඉදගෙන ඉගෙනගෙන තියෙන්නේ භාගිතුන් වහන්සේ මට දේශනා කල තිෙනවා ආනන්ද බෝස්ථානන් වහන්සේ යම්තාක් කල් මේ තුසිර දිව්වලෝක ආශතියේදේ ආශතීනතා කල්ම උන්වහන්සේ වැඩ ඉන්ද්‍රතින එකත් ආශ්චර්යත් භූත කාරණයක් හැටියට මම ඉගෙනගෙන තියෙනවා. ඒවගේම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මම මේ කාරණයක් භාග්‍යතුන් වහන්සේගෙන්මයි ඉගෙන ගත්තේ භාගිතුන් වහන්සේගේ මයි මං මේ කාරණය දැන කියාගත්තේ භාගිතුන් වහන්සේ මට කියරතියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ ඉතාමත්ම සිහිනුවනින් තමයි ඒ තුසිත දිව්‍යලෝකයෙන් චුතවෙලා මෞතුගමයගේ කුසේ උපදින ඉතාමත්ම සිහිනුවනින් කෙන එකත් උන්වහන්සේ සිහියෙන් සිද්ධ වෙන ක්‍රියාවක් කෙන එකත් ලෝකේ භාගිතුන් වහන්සේගේ තියෙන ආචර්ය අත්භූත කාරණයක් කිනවා. තැන් සාමාන්‍ය ලෝකේ කලාතුරකින් කෙනෙකුට තමයි එහෙම වෙන්නේ නමුත් බෝධතාණන් වහන්සේ උපදින්නේ ඉතාමත්ම සිහිනුවනින් කියනවා මවකුසේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීණි මම මේ කාරණය භාගතුන් වහන්සේගෙන්මයි ඉගෙනගෙන තියෙන්නේ භාගිතුන් වහන්සේ මට මෙහෙම දේශනා කරලා තියෙනවා ආනන්ද බෝධතාණන් වහන්සේ මේ තුසිත දිව්‍යලෝකයෙන් චුත වෙලා මවකුසේ ඉපදුනාට පස්සේ මේ දෙවියන් සහිත ඒවගේම සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයේ පහළ වෙනවා. ඒ ආලෝකය දෙවියන්ගේ දිව්‍ය ආනුභාවයක් ඉක්මවා වූ ආලෝකයක් තමයි පහළ වෙන්නේ. මේ ලෝකයේ තියෙනවා ලෝකාන්තරික කියල නරකයක්. ඒ ලෝකාන්තරික නාරක හැමදාම තියෙන කරුවලේ. ඒ කරුවලේ තියෙන ලෝකාන්තරික නරකයට ආනුභාව සම්පන්න මේ සඳහිරු ආලෝකය කවදාක්වත් ලැබෙන්නේ නැහැ. ආන්න ඒ ලෝකාන්තරික නරකේටත් ඒ ඇතුනා වූ ආලෝකය උන්වහන්සේ මවකුසේ උපදිනකොට ඇතුනා වූේ ආලෝකය ඒ මේ ලෝකාන්තිරික නරකයටත් ඇති වුණක්ව ඒ එදා තමයි ඒ ලෝක ඉන්න සත්තු ඕන ඔවුන් දැනගත්තේ මේ තවත් අයි මේ ලෝක ඉපදිල ඉන්නවා නේද කියල ඒ ආලෝකයෙන් කිනො දැනගත්තේ. ඒ තරන් ආලෝකයක් පහළුනාලු. ඊළඟට දසදහසල් ලෝකධාතු ඒ වෙලාවේ කම්පාවනා කියනවා ඒවගේම මහත් වූ ආලෝකයක් මුළු ලෝක මැතුනා කියන බෝසතාණන් වහන්සේ උපදින වෙලාවේ. මවකුසේ පිළිසිඳ ගන්න වෙලාවේ ඒ විදිහේ ආලෝකයක් මුළු ලෝකෙම ඇතුනාකිනො ඒකත් ආශ්චර්ය අත්භූත කාරණයක් වන ති මේ වගේ දේවල් සාමාන්‍ය ලෝකේ කාටවත් එන්න ඒක මේ ආශ්චර්ය අත්භූත කරුණු කියන්නේ. අසිරිමත් නොවෙන දේවල් නමුත් බුදුරජාණන් වහන්සේ ට වෙනවා ඒකයි. ඉළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මම මේ කාරණයත් භාග්‍යතුන් වහන්සේගෙන්මයි අසාලා තියෙන්නේ භාගිතුන් වහන්සමට දේශනා කරලා තියෙනවා ආනන්ද යම් දවසක බෝසතාණන් වහන්සේ මවකුසට පිරිසිඳ ගත්තාට පස්සේ ඒ බෝසත් මාතාව පොකෘතියම සිල්වත් කෙනෙක් බවට පත්වෙනවලු. බොකෘතියම සිල්වත් කෙනෙක් වෙනවලු ඒ <clears throat> බෝසත් මාතාව මේ ප්‍රාණගාතයෙන් ඊළඟට සොරකමින් කාමිච්චාචාරය මුසාවාදයෙන් ඊළඟට මත් පැම්පානයෙන් කියන මේ සිල් පදවලින් වෙන් වෙලා පොකෘති සිල්කා කාන්තාවක් බවට පත්වෙනවල. <clears throat> ඒකත් ආච්චර්ය අත්භූත කාරණයක් කියනවා දැන් අනිත් අය පුළසිඳ වෙනකොට මෞකසේ උපදිනකොට එහෙම මව්වරු සිල්වත්වෙන්නේ නැහැ. නමුත් බෝසතාන් වහන්සේ උපදිනකොට ඒක පොකෘතියෙන්ම ධර්මතාවයක් හැටියට වෙන දෙයක්ලු සිල්වත්වීම. ඒකත් භාගිතුන් වහන්සේ තුළතියෙන ආචර් අද්භූත කාරණයක් හැටියට ඉගෙනගෙන තියෙනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඉට පස්ස ආයමත් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීණි භාගිතුන් වහන්ස මම මේ කාරණයත් භාගිතුන් වහන්සේගෙන්ම ඉගෙන ගත්තේ. මට භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගත්තාට පස්සේ. ඒ බෝසත් මාත්‍රාව කිසිම පුරුෂයක් කෙරෙහි කාම සංහිත සිතිවිල්ලක්වත් හිතේ හටගන්නෑ කියනු. ඒ වගේම තවත් කිසිම පුරුෂයකට ඒ වගේ <clears throat> රාග සිතිකින් එතුමිය <clears throat> යට කරන්න බැහැ කියනවා. ඒකත් බෝස්ථාණන් වහන්සේගේ තියෙන බුදුරජාණන් වහන්සේගේ තින ආච්චාරය අත්භූත කාරණයක් හැටියට මේ ඉගෙනගෙන තියෙනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කර. කිසිම රාග සිතක් ඇතිවෙන්නෑ කින බෝසත් මාතාවට <clears throat> ඒවා ධර්මතා වසේ ඇතිවෙන එකක් කියෙන්. ඒවගේම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මම මේ කාරණයත් භාග්‍යතුන් වහන්සේගෙන්මයි ඉගෙනගෙන තියෙන්නේ. භාගිතුන් වහන්සේ මට දේශනා කරලා තියෙන ආනන්ද බෝසතාණන් වහන්සේ මේ මවකුසේ ඉපදුනාට පස්සේ මේ බෝසත් මාතාව බොහොම මේ ලාබ ලබන කෙනෙක් බවට පත්වෙනවා. සියලූම සැප සම්පත් එතුමියට මේ ලැබෙනවා කියනවා බෝසතාණන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගත්තාට පස්ස මේකත් භාගතුන් වහන්සේගේ තුළ තියෙන ආශ්චර්ය අත්භූත කාරණයක් හැටින මම ඉගෙනගෙන තියෙනවා කියලා දේශනා කරා. ඊට පස්සේ ආනන් ස්වාමීන් වහන්සායත් දේශනා කරනවා ස්වාමීනි මම මේ කාරණයක් භාගතුන් වහන්සේගෙන්මයි ඉගෙනගෙන තියෙන්නේ අහගෙන තියෙන්නේ භාගතුන් වහන්සමට මේ විදිහට දේශනා කරල තියෙනවා ආනන්ද යම් දවසක බෝසතාණන් වහන්සේ මවකුසේ පිළිසිඳ ගන්නවාද ඒ දවසේ ඉඳලා. බෝධිසත්ත මාතාවට කිසිීම ආබාධයක් හටගන්නේ කිනු කිසි ලෙඩක් හටගන්නේ. ඒවගේම බොහොම සුවපත්ව ඉන්නවා. අකිලන්තකායා සාමාන්‍යයෙන් කිසිම අපහසභාවයක් එහෙට්ටු භාවයක් නෑ සාමාන්‍යයෙන් දරුව පිරිසිඳ ගත්තහම එහෙම ස්වභාවයන්න බොහොම අපහසුතාවයකට පත්වන නමුත් බෝසත් මාතාවට එහෙම අපාසුතාවයක් නෑ කියනවා. ඒවගේම මේ බෝසත් මාතාවට මේ කුසේ ඉන්න තමන්ගේ දරුව හොඳට පේනවා කියනවා. වැඩෙන දරුව සම්පූර්ණම බෝසත් මාතාවට පේන. ඒකත් ආච්චරය අත්භූත කාරණයක් කිනු. ඒකට උපමාවක් පෙන්වන දැම් මැනිකක් පිරිසුදු මැනිකක් පිරිසුදු කරලා ඒ මැනිකේ මෙහිල විදලා නූලත්දාන්න. එතෝට අර මැනිකේ තියෙන දීත්මත් භාවේ නිසා ඇතුළෙ තියෙන නූල පේනු. ආන ඒ වගේ කියනවා. බෝසත් මාතාවට අර කුසේ ඉන්න තමන්ගේ දරුව වැඩෙනවා හොඳට පේනවා කියන. ඒකත් තාශ්චර්ය අත්භූතකාරණයක් කෙනවා. කිසිම ආකාර කායික අපාහතාවයක් නෑ රෝගාබාධයක් හටගන්නේ ඊළඟට මේ <clears throat> කිසිමක මේ සාරික අපාසුතාවයක් නෑ අර කුස ඉන්න දරුවත් බෝසත් මාතාවට පේනවා ඒකත් ආශ්චරි අද්භූත කාරණයක් කියනවා. මේ බාහිර කිසිම උපකාරයක් ඕනෙ නෑ මේ මෞතුමින්න තමන්ගේ දරුව බලාගන්ඩ. ඒක සාමාන්‍යෙන් ලෝකෙ අන්න වෙන දේවල් නෙවේ ඒවගේ දෙයක් අහන්ඩුවත් නෑ නනේද. අහන්ඩවත් ලෝකෙ සිද්ධ වෙන්නේ. ඉති ඒකයි මේවා මේ අත්භූත කාරණා කියන්න. ඊළඟට බෝසතාන ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්ස මම මේ කාරණයත් භාග්‍යතුන් වහන්සේගෙන්ම තමයි අහගෙන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම දේශනා කරල තියෙනවා. ආනන්ද සාමාන්‍යයෙන් ලෝකෙ කාන්තාවන් දරුවන් වදනකොට එක්කෝ ඉඳගන එහෙම නැත්තන් හිටගෙන <coughs> ඉඳගන එහෙම නැත්තන් නිදාගන තමයි කියන දරුවම් බිහි කරන්නේ. නමුත් බෝසත් මාතාව බෝසතාණන් වහන්සේ හෙමනවේ කියන බිහි කරන්න. බෝසත් මාතාව බෝසතාණන් වහන්සේ බිහි කරන්න හිටගෙන. ඒක සාමාන්‍යෙන් ලෝකේ අන්න සිද්ධ වෙන එකක් නෙවේ කියනවා. මේ සියලූම සාමාන්‍ය ලෝකයේ මව්වරු දරුවම් බිහි කරන්නේ අනි තිරියව්වලින් කර නමුත් බෝසතාණන් වහන්සේ බිහිවෙලා තියෙන්නේ අන ලෝක අනිතයි බිහිවෙන විදිහට නොවේ හිටගෙන තමයි උන්වහන්සේ බිහි වුණේ ඒකත් ආච්චරිය අත්භූත කාරණයක් කියනවා. ඒ ඒකත් ආච්චරි අත්භූත කාරණයක් හැටියට මේ මම මතකතියාගරන්නවා කියලා ආනන් සාමන්හන්ස ප්‍රකාශ කරා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ආයිමත් දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම මේ කාරණයත් භාග්‍යතුන් වහන්සේගෙන්මයි අහල තියෙන්නේ ආනන්ද බෝසතාණන් වහන්සේ මවකුසෙන් නික්මෙනකොට පළමියම පිළිගන්න කවුද දෙවියන් කියන පළමියම මේ බාරගන්න. ඒකත් ආශ්චරය අත්භූත කාරණයක් හැටියට තමයි මං ඉගෙනගෙන තියෙන්නේ. දැන් ලෝක අනිත් අය ඔක්කේම වෛද්‍යවරවා තමයි දරුවම් පිළිගන්න නමුත් බෝස්ථාන් වහන්ස පිළිගත්තේ දෙවියන් කියීන එක ආශ්චර්ය අත්භූත කාරණයක් කියෙන එක මේවල් ලෝක වෙන දේවල් නොවේ සාමාන්‍යෙන් ලෝක කාටවත් මේවා වෙන්න නෑ එක මේ ආශ්චර්ය අත්භූත කියලකය. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ආයමත් දේශනා කරනවා ස්වාමිනි මම මේ කාලනයක් භාගිතුන් වහන්සේගෙන්මයි ඉගෙනගෙන තියෙන්නේ. භාගිතුන් වහන්සේ ලගින්මයි මම මේක අහලා තියෙන්නේ භාගිතුන් වහන්සේ මට මෙහෙම දේශනා කළ තියෙනවා ආනන්ද බෝසතාණන් වහන්සේ මවකුසින් නික්මෙනකොට පොළොවට වැටැන <clears throat> උන්වහන්සේ වැටෙන්ට ඉස්සලලා දිව්‍යපුත්‍රයෝ හතර දෙනෙක් මේ බෝසත්තාණන් වහන්සේ වඩාගෙන ගිහිල්ලා බෝසත් මාතාවට පෙන්නනවා කියනවා. අත්තමනා දේවි හෝයි දේවිය ඉතාමත්ම සතුටු වෙන්ඩ. මහේසක්කෝතේ පුත්තෝ උපන් ඔබට මහේසාක්‍ය පුතෙක් හම්මුණනා කියලා සතුටයෙන්න කියලා දෙවියතමයි ගිහිල පෙන්න්න කියෙන අම්මට. ඒකත් ආචර්ය අද්භූත කාරණයක් කියනවා. <clears throat> ලෝකෙ කාටුවත් එහෙම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙවේ මේකත් මං ආච්චාරයකාරණයක් හැටිට භාගිතුන් වහන්සේගේ තියෙන දරාගෙනවා කියල ආනන්ද ස්වාමන් වහන්සේ දේශනා කරා. ඊළඟට <clears throat> මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආයමත් කියනවා ස්වාමීණි භාග්‍යතුන් වහන්ස මම මේ කාරණයත් භාග්‍යතුන් වහන්සේ ගෙම්මයි අසා දැනගෙන තියෙන්නේ බෝසතාණන් වහන්සේ මවකුසින් නික්මනකොට ඉතාමත්ම පිරිසුදුව තමයි මවකුසින් බිහිවෙන්නේ. කිසිමාකාර ලේං හෝ සෙමෙන් හෝ ඒ වගේ අපිරිසුද්දු කිසිම දෙයක් ශරීරය ගෑවිලනෑ කියනවා. කිසිමාකාර අපවිත්‍ර දෙයක් බෝසතන් වහන්සේගේ ශරීරය නෑක නිදවියන්ට පිළිගන්න පුළුවන් නේද. නැත්තම් පිළිගන්න පුළුවන්කම නැහැ. ඒ විදිහේ කිසිීම අපවිත්‍රතාවයක් අපිරිසිදු කිසිම දෙයක් බෝසතාණන් වහන්සේගේ ශරීරය ගෑවිල නෑ කියනවා. ඒක උපමාවකට පෙන්නෙනවා මේ පිරිසුදු වත්‍රයකට ඔතනව පිරිසුදු මැනිකක් එතොට මැනික නිසා වස්ත්‍රය කිලිටු වෙන්නෙත් නෑ වස්ත්‍රය නිසා මැනික කිලිටු වෙන්නෙත් නෑ ආන ඒ වගේ කියන බෝසතාණන් වහන්සේ මවකුසින් නික්මෙනකොට කිසිමාකාරය බාහිර ඒ ලෙයින් හෝ සැරවින් හෝ ඒ වගේ අපිරිසුද්ධතාවයක් කිසිමාකාරය ශරීරයේ ගෑවිල නෑ කෙනෝ ඉතාමත්ම පිරිසුදුව තමයි බෝස්ථාණන් වහන්සේ මවකුසින් නික්මෙන්නේ මේකත් ආශ්චර්යද්භූත කාරණයක් කෙන ලෝක කාටවත් වෙන සිද්ධියක් නවේ ඒකයි බෝස්ථාන් වහන්සේටම පමණක් වෙන එක එක මේ ආශ්චර්ය අද්භූත කාරණයක් බවට පත්වෙන්නේ ඇති මම මේකත් ආචාර්ය අද්භූත කාරණයක් හැටිට තමයි ඉගෙනගෙන දරාගෙන ඉන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඊට පස්සේ ආයමත් ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්ස මම මේ කාරණයත් භාගිතුන් වහන්සේගෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ තමයි <clears throat> බෝසතාණන් වහන්සේ මේ මවකුසින් බිහිවෙනකොටම අහසින් වැහි දෙකක් වහිනවා කියනවා. එකක් සිසිල් වතුර අනිත් එක තමයි උනුවතුර. මේ දෙකෙන් බෝසත් මවටත් බොස්ථානන් වහන්සේටත් පැම් පහසුවෙන්ඩ උදක කෘත්තිය සිද්ධ වෙනවා කියෙන එකත් ආච්චරි අද්භූත කාරණයක් කියනවා. අනිත් දරුවගේ ගිල්ල සෝධන්න දෙයක් නෑ අන්න අහසිම්ම මේ වර්ෂාවක් මේ වැටනවා කියෙන මේකත් ආච්චරි අද්භූත කාරණයක් කියල්. මේක සාමාන්‍ය ලෝකෙ කාටවත් වෙන දෙයක් මේකයි මේකත් ආශ්චරය මේකත් අත්භූත කාරණයක් හැටිට මං ඉගෙනගෙන තියෙනවා කියල ප්‍රකාශ කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මේ කාරණයත් භාගතුන් වහන්සේගෙන්මයි ඉගෙනගෙන තියෙන භාගතුන් වහස මට මෙහෙම දේශනා කරලා තියෙනවා. මේ ඒ වෙලාවේම මේ බෝධතාන් වහන්සේ පදුනාට පස්සේ අර දෙවියන්ගේ අතින් මේ බෝසතාන් වහන්ස බිමට බහිනෝ. බැහල්ලා මේ අර පියවර මේ සත්පියවරක් ඉදිරියට ගිහිල්ලා උන්වහන්සේ ඒ සත්පීවරක් යනකොට දෙවියන් ගොඩයක් අල්ලගෙන පිටිපස්සෙනවා. ඉතින් උන්වහන්සේ සත්පියවරක් ගිහිල්ලා සියලූම දිසා උන්වහන්සේ බලනවා බලලා මේ විදිහේ මේ වචනයක් උන්වහන්සේ මේ ප්‍රකාශ කරනවා. අක්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ කියලා මෙන්න මේ විදිහේ තාමත්ම ගැඹුරු ඉතාමත්ම ශේෂ්ඨතම වචනයක් ප්‍රකාශ කරනවා බෝ මේ බෝසතාණන් වහන්ස මේ කුඩා මේ බෝසතාණන් වහන්සේ සත්පියවරක් ගිහිල්ලා මේකත් ආශ්චර්ය අත්භූත කාරණයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන මම මේකත් ආශ්චාරිකාරණයක් හැටිට තමයි ඉගෙනගෙන තියන ඉගෙන ඉන්න කියලා බෝසතාණන් වහන්සේ දේශනා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඊට පස්සේ <clears throat> ආනන්ද ස්වාමීන් වහන්සේ ආයමත් භාගිතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්ස මම මේ කාරණයත් භාගිතුන් වහන්සේගෙන් මයිගෙනගෙන තියෙන්නේ අසාගෙන තියෙන්නේ. භාගිතුන් වහන්ස මට මෙහෙම දේශනා කරලා තියෙන ආනන්ද බෝසතාණන් වහන්සේ මවකුසින් නික්මෙනකොට මේ දෙවියන් සහිත මරුන් සහිත මේ සියලූම ලෝකේ ලෝකෙ අප්‍රමාණ වූ මහත් ආලෝකයා ලෝකෙ පහළ වෙනවා කිය නො මේ ආලෝකයේ දෙවියන්ගේ දේව ආනුභාවය ඉක්මාගිය මහත් ආලෝකයක් ලෝකයට පැතිරෙනවා කියනවා. එදාටත් අර අන්දකාරෙන් තියෙන අර ලෝකාන්තරික නරකය පවා ආලෝකමත්වෙනවා කියෙන ලෝකයේ ආනුභාව සම්පන්න ඒ මේ හඳයිරු ආලෝකය පවා වැටෙන් නැති ඒ ලෝකාන්තරික නරකයට එදාටත් ආලෝකය ලැබෙනවකින එදාටත් ඒ සත්‍යයන් ඔවුනොවුන් හඳුනගන්නවා කියනවා මේ ලෝකයනේ තවත් අයි ඉපදිල ඉන්නවා කියල එදාට කියනො දැනගන්න කියනවා. ඉතිං <clears throat> ඒ විදිහේ මහත් වූ ආනුභාවයක් ආලෝකයන් ලෝකේ පැතිරෙනවා කියලා මේකත් මම භාගිතුන් වහන්සේගේ තින ආශ්චර්යත් භූතකාරණයක් හැටියට ඉගෙනගෙන තියෙනවා කියානන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට ආච්චර්යත් භූතකාරණ දේශනා කරා. මේ උන්වහන්සේගේ උපත්තිය වීම උපත්තිය වෙනතාක් වෙච්චි ආශ්චර්ය අද්භූත කාරණ තවත් ගත්තොත්තේම උන්වහන්සේගේ ජීවිතය වගේ ආශ්චර්ය අද්භූත කාරණා <clears throat> විශාල ප්‍රමාණයක් දේශනා කරලා තියෙනති මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙනම් මන් තවත් ආශ්චර්ය අත්භූත කාරණයක් කියන්නම් ඒකත් මතක තියාගන්න කිව්වා. ඒ තමයි උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද තතාගතස්ස තතාගතයන් වහන්සේට විදිතා වේදනා ඔබ්බච්චන්ත වේදනාවක් හටගන්නකොටම ඒක දැනගෙන තමයි හටගන්න. වේදනාවක් හටගන්නකොට උන්වහන්සේ දැනගන්නවා. විදිතා උපට්ට හන්තඒක පවතිනකොටත් උන්වහන්සේට තේරනු ඒ මේ ඒක පවතින කාලේ. ඒකගේම විදිතා අබ්බ තංගංචන්ති ඒක නැතිවෙනකොටත් උන්වහන්සේ දන්න ඒක නැතිවෙනවා කියලා. ඒ වගේ සංඥා හටගන්නකොටත් එහෙමයි ඒ සංඥා හටගන්නකටත් දන්නවා ඒ වගේම නැති මේ පවතිනකොටත් දන්නවා නැතිවෙනකොටත් දන්නවා කියනවා. ඒ වගේම සිතිවිල්ල හටගන්නවන ඒවත් එහෙමයි ඒව හටගන්නකොටත් පවතිනකොටත් නැතිවෙනකොටත් දන්න මේකත් අතාගතයන් වහන්සේගේ තින ආශ්චරියත් භූතකාරණයක් හැටියට අන්න දරාගන්න කියලා දේශනා කරා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අන්නේකත් ආච්චර්ය අධභූතකාරණයක් හැටියට දරාගන්නවා කියල බුදුරජාණන් වහන්සේට දේශනා කරා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම ආන් සාමාන්‍ය ලෝකයට වැඩිය ආශ්චර්යයි. ඒවගේම සාමාන්‍ය ලෝකයට වැඩිය අත්භූතයක මංගේ භූත කියන වෙන දේවල් මේ එකක්වත් ලෝකෙ වෙන දේවල් නවේකයි බුදුරජාණන් වහන්ස මේ අශ්චරි අත්භූත ධර්මයන්ගේ යුත්ත කෙනෙක් කියල කියන්නේ. මේ මේ වගේ ආචාරය අද්භූත ධර්මයන්ගෙන් යුත්ත කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ වගේම තමයි උන්වහන්සේ මහා ඉද්ධිමත් ඒවගේම මහා ආනුභාව සම්පන්න කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඒ ආච්චර්යමත් භාවයන් බොහෝ අවස්ථාවලදි සිද්ධ වෙලතිනවා. ඒ අවස්ථාවලදී ඒ ඒව දැක්ක අය ඒ වචනය පවා ප්‍රකාශ කරලති නොනේ භාකතුන් වහන්ස මහා ඉරදිමත් මහා ආනුභාව සම්පන්නයි කියලා. එක කාරණයක් තමයි අපි හලතින සුභාතරණිය කියලා. ඒ කාලේ හිටිය බොහොම ලස්සන විස්සුනින් වහන්සේ නමත් සුභාතරණය කියලා. මේ සුභාතරණිය මේ අන්දවනය කියලා ඉස්සර භාවනා කරන්න යන තැනත් තිබුණ මේ අන්දවනයට ගිහිල් එනකොට පාරි මැද හිටිය තරුණේ මේ තරුණය ඉඳලා එතිනමයට යන්න දුන්න පාර. ඊට පස්සේ මේ තරුණයා මේ සුභාතරිණය පිළිබඳව හරියට වර්ණා කරන්න ඇයගේ ලස්සන වර්ණා කරන්න පටන් ගත්ත. වර්ණා කියලා කියනවා එන්න මාත එක්ක යන්න මේ ගයක් හදල දෙන්නම් කියලා ලොකූ වර්ණාවක් කර. එතකොට මේ වර්ණා වාහනයටේ මේ සුභාතරිණය කියනවා මේ මටනම් මේ කයපේන්නේ මේ අසූජිපුරෝපු මුට්ටියක් වගේ මේ මේක සුබ දෙයක් මට පේනෙ නෑ ඒවගේ මේ රාගය කියන මට තේරෙන්නෑ කිව මේ රාගය කියන මොකක්ද කියලා. මේ ආසාාව කියන එක මට තේරෙන් නැති එකක් කිව්ව. ඉතිං ඊට පස්සේ ආයායමත් මෙයා වර්නා කරන ඊට පස්ස කියනවා ඔය ඇස් දෙකට තමයි <laughs> ආදරය කියලා ඇස් දෙක දකිනකොට ඉන්න බෑ කියර ඊට පස්සමකද කර මේ සුභාතරණිය මේ ඇස් දෙක මේ එනම් මේකට නම් මෙච්චර කැමැති කියලා මේ ගලවල දුන්න දෙනකොටම ඒ වෙලාවයා තමයි මේ සීහපීටලා සමහාව ගත්තා අන මේ සමහාවරං මේ යන්න දුන්න. ඉති ඊට පස්ස මේ සුභහතරණිය මේ ඇස් දෙකත් තරං බුදුරජාණන් වහන්සේ ළඟට ගිය යනකොට බුදුරජාණන් වහන්සේ දකිනකොටම ඇස් දෙක තිබ්බ විදිහටම පකෘති වනාකි. ඇස් දෙක තිබ්බ විදිහටම ප්‍රගෘති වනාකිවා නේවෙලාවේ හිටිය අය මේ භාග්‍යතුන් වහන්ස මොනතරන් ඉර්දිමත් මොනතරං ආනුභාවයක් උන්වහන්සේට තියෙනවාද කියලා පුදුම ප්‍රසාදයකට පත්තිලා තින. ඒ විදිහේ පුදුම ඉරිදිමත් භාවයක් සාමාන්‍ය ජීවිතයේ බුදුරජාන් වහන්සේ තුළ තිබිලතින. ඒ වගේම තවත් අවස්ථාවකදී <clears throat> උන්වහන්සේ බමුණු ගමකට වැඩිය. මේ බමුණු ගමනකට වැඩියට පස්සේ ඒ ගමේ හිටිය ඔක්කෝම එකතු වෙලා උන්වහන්සේ පිළිබඳව ලොකු <clears throat> කතාබහක යදනමකද අර බ්‍රාහ්මණයම් බුදුරජන් වහන්සේට ගොඩාක් මේ විරුද්ධ හිටි. මොකද ඒ අය ලෝකයේ උසස් අය කියලා හිතාගනිට ඉති බුදුරන් වහන්සේ අර ගොඩාක් දේශනාවලදී මේ උන්වහන්සේ ඒ අය පිළිබඳව ඇත්ත ස්වභාවය කතා කරනට බොහෝම කිපිල හිටිය. ඉති එනිසා ඒ ගමටාවට පසකිව අපේ ගමේ වතුර පෙදක්වත් මේ සමන ගෞතමයන්ට දෙන්න එනිසා සියලූම නිින් වහන් ඩෝනිකිව. සියලූමලින් වහලදාන්න ඕනිකුව කවුරරි මේ දුන්නොත්තේ වතුර ඒ අයත් මරලදානවා කියලා බොහෝම තද නීතියක් ගෙනව්වා ඊට පස්සෙමකද කෙර සිලූම ලින් වැැහවා. ඊට පස්සේ මේ <clears throat> භාගිතුන් වහන්සේ වැඩියට පස්සේ ආනන්ද ස්වාමීන් වන්සට කිව ආනන්ද මේ වතුර ටිකක් ගේන්නකි. ඊට පස්සතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියා. මුළු ගමේ හැම තැනම ඇවිද්දල් වතුරනෑ ගෙවල්ලොලින් දෙන්නෙත් නෑ ඊට පස්සේ ලිං ඔක්කෝම වහලා. ඊට පස්සේ වැඩිය මේ ඇවිල්ලකිව ස්වාමීනි මේ ගමේ නම් වතුර හොයාගන්න බෑ ලින්ටික ඔක්කෝම් වහලකිව. ඒ නිසා මේ <clears throat> වතුර කාගෙන්වත් ලැබෙන්න්නෙත් නෑ කිව. එතරකිව ආනන්ද කොහෙන් අට හයානෙන්ට බොහොම පිපාසිතයි කිව. වතුර කොහොමරි ඕනි කිවෝ. ඊට පස්සේ ඉතින් මේ ආනන්ද ස්වාමිනන් සායමත් ගිය නිදක් ළඟට යනකොට අර නිදේ තියෙන පිදුරු ඔක්කෝම උඩට ඇවිල්ලා නිද උතුරන්ට පටන් ගත්ත. ඉති ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සක කල්පනා කරම් මේ සිතප් පපුුවත් නැතුව මේ මහපොලෝට බුදුරජාණන් වහන්සේගේ ගුණේ දැනුන මුණතරං ආනුභාවය ඇති කියලා වතුර අරගන ආනන්ද ස්වාමිනන් සැවිල්ල බුදුරජාණන් වහන්සේට පිළිගැන්ව. ඒ වගේ හරි ආනුභාව සම්පන්න ඒ වගේම මහා ඉර්ධිමත්දේවල් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ සිද්ධ වෙලාතිෙන උන්වහන්ස පින්වම් පාණ්ඩ යනකොටත් ඒ වගේම සිද්ධියක් වුණා. ඒ වෙලාවෙත් උන්වහන්සේ <clears throat> දවල් දානගත්තට පස්සේ උන්වහන්සේට ලේ පාචනය හැදුනා. ලේපාචෙන් හැදුනට පස්සේ ගොඩාක් ශරීරය දුරුවල වුණ කලන්ත හැදුන. ඉතින් බොහෝම අපහසුවෙන් තමයි මග නතරවෙවී නත්‍රවී තමයි මේ උපවත්තන සල්ලුවනට වැඩි. ඉති මග වර්ණකොට එක තැනකදී උන්වහන්ස ටිකක් හාන්සි වුණ. හාන්සි වෙලා ආනන්ද ස්වාමන් වහන්සට එතනත් කිව වතුර ටිකක් ගේන්න කියලා. එතොට ඒ ළඟින් ගැල් පන්සීයක් ගිය පොඩි ඇල කුක්කුත්තා නදිය කියල පොඩි දොල පාරත්තිබනයකින් ගැල් පන්සියක් ගිහිල්ලා හොඳටම බොර වෙලා. ඉතිං ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගිහිල බලන්නකොට වතුර ගන්න බෑ හොඳටම බොර වෙලා. ඊට පස්සෙ කිව ස්වාමිණී මේ ළඟ තියෙනවා මේ ලොකු නදී අත්තියෙනවා ආන එතින් අපි යමු එතට පැම් පහස් වෙලා වතුරවන්නන්න පුළුවන් කියල එතුරකිව බොහොම මේ කලන්තේ පිපාසිතය නිසා ගේන්නෙකිව වතුර බුදුරයන් වන්සේ ආයමන්. එතොට ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සට දැන් හිතට හරි මේක කොහොමද මං භාගතුන් වහන්සට මේ බොර වතුර පිළිගන්නන්නේ. කියලා ආයමත් පාතරය රැංගිය යනකොට ඒ වෙලා යනකොට අර <clears throat> දොලේ වතුර සම්පූර්ණම නිල් පාටට මේ පෑදිලා මේ නිල් පාටට ගල්න ඒවෙලා ආනන්ද ස්වාමින්වහන්සට ලොකු ප්‍රීතියක් ඇතිවෙනවා. ඒවෙලාවෙ තුන්වහන්ස කියනවා මහිද්දිකෝ භගවා භාගිතුන් වහන්සේනම් මහා ඉරිදිමත් කෙනෙක් මහානු භාවස මහත් ආනුභාව සම්පන්නයි කියලා මේ අර වතුර ගෙනල්ල පිළිගන්නු ඒ විදිහේ බුදුරජාණන් වහන්සේ ජීවිත ඒ වගේ සිද්ධි බොහෝමයක්ම වෙලා තියෙනවා සාමාන්‍යෙන් ලෝකයේ ඒ වගේ ස්වභාවයක් හිතාගන්වත් බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධව තියෙනවා. ඒකයි උන්වහන්සේ ම දේශනා කරන්නේ ඒකූ පුද්ගලෝ ලෝකේ උපජ්ජමානා මහන්න මේ ලෝකේ. එක් පුද්ගලයෙක් උපදිනුව අච්චරිය මනුස්සා ආචර්යමත් මනුස්සේක්. ඉති ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිසා උන්වහන්සේගේ ජීවිතේ හැම පැතිකඩක්ම බැලුවහාම උන්වහන්සේගේ අවබෝධයම් බැලුවහාම ඒවගේම රූපකාය බැලුවත් ඒ හැම පැත්තකින්ම උන්වහන්සේ මේ ආශ්චාරයමත් කෙනෙක් උන්වහන්සේක වෙලාවක දේශනා කරනවා භාගතුන් වහන්සේ කියන්නේ පිනෙන පිනේ නිර්මාණයක් කියල. පිනෙන් හදපු කෙනෙක් කියල කියනවා බුදුරජාණන් වහන්සේ ගැන සම්පූර්ණ පිනේ නිර්මාණයක් කියන. ඒ තරමට උන්වහන්සේගේ ජීවිතේ හැම පැතිකඩම්ම ගිහි ජීවිතේ ඉඳලා හැම දෙයක් බැලුවහම ඉතාමත්ම පුුණ්‍ය විපාක ලැබිලතින හේතුව තමයි බොහෝ කාලයක් සංසාරයේ උන්වහන්සේ විවිධාකාර ලෙස මේ උන්වහන්සේ මේ පාර්මී ධර්මයන්තින ඒව විපාක තමයියේ ලැබෙන්නේ. ඉතින් ඒ දැම් අහල ඇතින දෙසිස් මහාපුරුෂ ලක්ෂණ ඒ දෙසිස් මහාපුරුෂ ලක්ෂණ වලට එක එක පින්ති කරලතින ඒවයින් එක එක විපාග උන්වහන්සේට ඒ ලැබිලතියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ බැලුහාම හරි ආශ්චර්යමත් භාවයක් තියෙනු. ඒ වගේම මහා ආනුභාවයක් තියෙනවා. ඒ වගේ උන්වහන්සේගේ ජීවිතේ හරි ඉර්දිමත් ඉර්දිමත් ජීවිතයක්. ඉතින් ඒ නිසා අපි ඉතාමත්ම සන්තෝෂයට පත්වෙනට ඒ වගේ මහා ආනුභාව සම්පන්න සාතෘන් වහන්සේ නමක්ගේ සාාවකය වෙන්න ලැබුණා කිලපිතාමත්ම සන්තෝෂයට පත්වෙන් ඕනි ඒ වගේ සාතෘන් වහන්සේගේ ධර්මයක් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලැබුණා ඒවගේ මහා සංගරත්නයක් ඒවගේ සාතෘන් වහන්සේගේ සාවක සංගරත්නය ඇසුරු කරන්න අපිට ලැබුණා කියල තාම සන්තෝෂයට පත්තෙන්ඩෝන් හොඳයි. හොනහරි තිනොද නො බෝස්ථානම් වෙදවට නෙනුම්මල් මෙතන නෑ ඉති ඕ ඒව නොවෙනවා කියලා කිසි දෙයක් මේකක් නැහැ ඉතින් මේක නම් ඒක නැහැ ඇතට මෙමයි සමාර දේවල් සමාර සිද්ධි ගොඩ තියනව පස්සේ ඉතින් මේ වෙලාදනු වෙලත් දන්න ඉතින් ගොඩ දේවල් තියනො ඉතින් සඳහන් වෙලා දැන් සමාර මන්දැකල තින ගොලු අය කතා කරලා තියෙන තිේ වගේ තියනවා සමාල්ලාට ති වැඩියෙන් දාලත් දන්නන්න ඇති ආච්චරය වුණහම හැම දෙයක් ආච්චරය කරන්නත් යනවන නේද ඒමත් එනවා සමාට තොට ආශ්චරයන් නැතිවෙලත් යනවා <laughs> එහෙම සිද්ධිත් වෙනවා ඉතින් <laughs> ඕනට වැඩිවරණා කරන්නක් ගිය බව නේද ඒ වගේත් තියනු ඉති මේ එම මන් දැකලා තියෙනව පස ලී රතින නමුත් මේවා බුද්ධ දේශනාවලම තියෙන උන්වහන්සේගේ ආච්චරයමත් සිද්ධි ජීවිතේ. මේ වගේ දෙවල් ගොඩ සාමාන්‍යෙන් බුදුනාට පස්සේ ගොඩා ඒ වගේ දේවල් තින මේකර පිළිසිඳ ගැනීමේදල උපත්ති දක්වා තියෙන අසිරිමත් සිදුවීම් ටිකක්. ඉති ඒ වගේ බුදුරජන් වහන්සේලා සම්බන්ධ විශාල ආච්චර් මධ්‍යවල් ඉතින් තියෙනවා. ඒක අත්නෑ මේක ඒ සාමාන්‍ය අනිත් මේ ඔය තැන්වල තමයි තියෙන් මේ අද කොළයත් තියනෝමී සෝතා පන්න පත්වනාට පස්සේ ගේ ජීවිතය අනතුරේ තියනවා කියල් අන්ත්‍රේ වැටනවා කියල හලතිනවා කිය. සාමාන්‍යෙන් අපි ගත්තහම මේ දැන් <clears throat> ජීවිත අසාර්ථක වෙන්නේ මොන හේතුවක් නිසාද. මිනිසුන්ගේ ජීවිත අසාර්ථක වඩ හේතුව මොකක්ද. සාමාන්‍ය දුස්සීලකම නෙනේද නේද සාමාන්‍ය ලෝකී ආර්ථික වසයෙන් ගොඩා කපහතාවට පත්වෙන්න මකක් නිසාද. ගොඩාක්ම මද්‍රව්යහෙම පාච්චි කිරීම ඒව නිසාන නේද. නිළඟට අනි පැත්තිෙන් අසමේගේ අසමාධානකං ඇති නිත්මකක් නිසාද. ඒත් දුත්සීල කම නිසාන නේද සාමාන්‍යයෙන් අසමගිය සැක සංකා ඕ ඇතිවෙන්නෙත් මොකක් නිසාද ඒත් දුසීල භාවය නිසා. දැන් ගොඩාක් විහාජීවිත අසාර්ථක වෙන්න තියෙන පස්සන නේද එතකොට දැන් සෝතාපන්න කෙනෙක් වැහවුණම් යා සිල්වත් කෙනෙක්න ආර්යකාන්ත සීලේ තියෙන සෝතාපන්නයට දැන් සෝතාපන්න දෙන්නෙක්ම විහාාවෙනවා. එතකොට සාමාන්‍ය විහාපස් නේද විහා ජීවිතය පස්නය කියල හිතෙනවද. මාත්‍යය කවුරුවත් දිය බැලුවත්කි අත්සට්්‍යයන ගතියක් නේද කවරුවරි ඇවිල්ල මොනවර කිව්වොත්තේම සැකහිතේද නැහැමකද සීලයේ සම්පූර්ණ කෙනෙක් කියල දන්න එනිසා සැක කරන්නේ නැහැ දැන් අදකාල සාමාන්‍යෙන් පස නැතිවෙන ගොඩාල් සැකේ මුල් කරග නිහෙමන නේද ඒ නිසා අර ඒ පැත්තෙන් ගත්තත් ඒකයි මේ කිසිම අසාර්ථකත්වයකට පත්වෙන්නේ නෑ බොහොම සමගියෙන් සාමධානී ඕනෝන්ට කල්්‍යාන මිත්‍රත්වයෙන් ඕනෝන් හඳුනාගනම කටයුතු කරන්නේ නිසා කිසිම මේ ගැටලුවක් පස්්නයක් වෙන්නේ නෑ. සාමාන්‍යෙන් කණ්ඩ නැතත් සමගින් ඉන්න පුලන්තරමට ජීවිතය සත්තිමත්. ඒ පැත්තිෙන් ඊළඟ ටනිත් පැත්තෙන් ගත්තත් මං එදත්කිවේ ධර්මය අවබෝධ කරගත්තය අපිට වැඩි ඉතාමත්ම වගකීම් සහිතයි. වගකීම් සහිතව තමයි ධර්මී හැසිරෙනය ජීවත්තින්නේ. මංර කියලත් ඇති අට සෝතාපන්නයගේ තියෙන ස්වභාවයක් තමයි එල දෙනක් වගේකිල් මේ එල දෙන පැටියෙත් දැම්ම හම මේ වගකීම් දෙකක් තියෙන එකත් තමයි තමන්ගේ පැවැත්ම ගෙන අන්ඩෝන තන කළ කාල අනිත්තක තමයි පැටි ආරක්ෂා කරන්න ඕන. එතුවට එලදෙන නිතරම පැටි ආරක්ෂා කරනවා කියලා පැටියත් එක් ඉන්නෙත් නෑ තනකොල කනවාය කියලා තනකුලක කාමින්නෙත් නෑ තනකුල කන්න ගියත් නිතරම් පැටිය දිහා හැරි හැරි කියන තනකුලකන්න. ඊළඟට මේ පැටියළඟ හිටියත් නිතරම ආයමත් යනවා කියන්න තනකුලකන්න. ඒ අමත කරගන්නේ නැහැකි ආන්නේ වගේ කිනෝ සෝතා පන්න අය දැන් බිස්සුන් වහන්සේ නමන්නම් උන්වහන්සේ දැන් සාමාන්‍යයෙන් පැවිදුනාට පස්සේ මේ දැන් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න මහන වෙන්නේ දැන්ගේ මහන වුණේ ඒකට කියලාට අනිත් මහා ඇසුරු කරන සබ්‍රහ්මචාරයෙන් වහන්සේලාට අවස්සි දේවල් නොකර ඉන්නෑ කියන. ඒවත් කරනවා කියනවා. ඒව කරනවා කියල සීල සමාධි ප්‍රඥාතාරෙන්න්නේ නෑ කියන. ආන්නේ වගේ ගිහි කෙනෙක් වුණත් ඒමයි තමන්ගෙන් දරුවන්ට ඊළඟට ස්වාමයාට භාර්යාවට ඒ වගේම රටට ජාතියට ඕනි දේවලුත් කරලා දෙන. හැබැ ඒව කරා කියලා මේ තමන්ගේ මේ ආධ්‍යාත්මිකෝ දියුණු කර යුතු පැත්ත අයින් කරන්න නෑ කියන. ඒ දෙක මැද තමයි නිතරම ඉන්නේ. මේ ඒ නිසා මේ සාමාන්‍යෙන් කිසිම පැත්තකින් මේ අසාර්ථක වෙන්න ඉතින් අනිත් අයටත් වැඩිය ඉහළම විහාජීවිත තමයි ධර්මය අවබෝධ කර ගත්තයයි කරන්න දැන් විසාකාව ගත්තහම නේද එතුමීට දරුවම ඉන්ද්‍රතිනව තිහද්දකොයි ඒළඟට ඒ කාලේ සෑම මගුල් ගෙදරක මරහෙමේ මේ අර අපේ තියනවන මකක්ද කෑම ඉඳුල් මකක්දයකට කියන්න මගුල් මේසේ මොකක්දක තියනවන්නේ මුලින්ම කෑම ගන්න එහෙම යනවන නේද. ඉති ඒවටත් එයාලු ඒවගේ සමාජය වැඩවලට ගොඩා ධානයක් දෙනකොටත් එතුමීට ආරාධනා කරනවා. උත්සවලත් යනවා. ඒ වගේ ඒ හැම කටයුතුත් කරාන මහා විහාරත් හදල්ලා නේද. ඊළඟට දනුද්දීල භාවනත් කරනු. ඇ කිසි පැත්තක් කවුද ගිය කොයි ගෙදරකටද. බෞද්ධ ගෙදරකටද ගිය. තනිකරම විස්්චා දෘෂ්ටි ගෙදරකට ගිය ඒ ගෙවල් වෙලා අයත් හදලා නේද ඒ ගෙවලුත් අවුල් කරගෙන නැතුව නේද ඉතිං එතෝට කිසි අත අසාර්ථකත් යන්නහෙන ඒ නිසා අර ධර්මය මේ පෙවේශ වෙනකොට ඇත්තටම මේ ලෞකික ජීවිතය ගොඩනගාකින් ගන්නවා ගැන සාමාන්‍ය දෙයක්. දැන් අපි ධර්මය දියුණු කරනකොට ලෞකික දේව දෙයක් හදාගන්නවකැන එක සාමාන්‍ය දෙයක්. ඒවා නිකම්ම බොහොම පහසෙන් කරගන්න පුළුවන්. දැම් බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට කියනවා දැන් <clears throat> අනිත් අයට ප්‍රේමනාප කෙනෙක් වෙන්ඩ කැමති නම් උන්හස කෙන සීලේසියෝ පාරිපුර සිට රකිට කියන. අජ්‍යත්තන් චේතෝ සමතමන යුත්තා අධ්‍යාත්මික සිත සංසිදුවාගෙන බ්‍රූහේතා සුඥාගාරම් වේකීව වාසය කරන්න කියනවා. ඊළඟට සිව්පසේ ලබන්ඩ ඕන්නන් මේ චීවර පින්ඩ පාද සේනාසන ගිනාන පච්චේ ඒවටත් කියෙන සිරරකින්දගේ. සීලේසිය පාරපූරි අජ්‍යත්තන් චේතෝ සමතමන යුත්තා ආධ්‍යාත්මික සිතු සංසිදුවාගෙන බෘහේතා සුඥවියකී වාසය කරන්නගෙන දැම් බලන්ඩ සාමාන්‍යයෙන් අපි ලෝකේ ලැබෙන ක්‍රමේද නොලැබෙන ක්‍රමේද වගේද පෙන්නේ. දැන් අප අපි ලබාගන්න සාමාන්‍ය ලෝකෙ ඒට සාපේක්ෂිත පැත්තක නියන් නේද. අනු ප්‍රියවෙන්න නම්මකද කරන්නේ. කේල මධ්‍යකක් කියනවන නේද. ඒ නැත්තන් අනුන්ට නේද. අනුන් එක්කම ජීවත්තල ඒවගේ වැඩ නතින් නේද අනුන්ට ප්‍රියවෙන වැඩ කරනු නමුත් දැන්කීනු අනුන්ට ප්‍රියමනාපවෙන්න කැමති කෙනන්න සිදරකින්න කියෙන සිල්ලත් කෙනෙක් වෙඩ කියන. එතට බාන්නත් ලෞකිකදේ නිකම ලැබෙන. අපි සාමාන්‍යින් කැමතිනි ලෝකෙ කාට ප්‍රියවෙන්න නේද. ඒ ඒකට කියන්න සිල්ුවත්තෙන්ට කියලා. ඊළඟට සිව්පසේ ලබන්න කැමිතින අන්න සිල්ුවත්තෙන්ට කියන තොට සිව්පසනිකම ලැබෙනවා. ඉති ඒ වගේ අර මේ ධර්ම මාර්ගය යනකොට මේ ලෞකික දේවල් කියන සාමාන්‍යය. ඒක ලැබෙන එක මහා ලොකු උපස්නයක් නෙවේ. ඉතිේ නිසා ඒක ගොඩනගා ගන්න බොහොම පහසුවෙන් පුළුවන්. තැන් අපි මේ දැන් <clears throat> සාමාන්‍ය ලෝකය දේවල් නිතරම අධර්මයත් එක්ක නියන්න ඒක ඒවා අපහසු කරගන්න. ඒක ධර්මයත් එක්ක යනවනගේ දේවල් පහසුවෙන්ම සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉති ඒ නිසා <clears throat> මේ ධර්මයට පැබුණයි කියලා කිසිීම අසාර්ථකත්වයක් නෑ ඉතාමත්ම සාර්ථකව මේ කටයුතු කරන්න පුළුවන් ඉතින් ඒ ඇත ඇත් අතීතය ඒකයි ඒ ධර්මය අවබෝධ කරගත්ත අය මේ සමාල්ලාට මිත්‍යා දෘෂ්ටිකා ඇත්ත එක් අර එක් කතාවක තින්න වැද්දෙක් එක්කත් හිටිය කියල නේද ඒක ප්‍රශ්නයක් ඇති කරගන්නතු ඒ වගේ මේ මේ ඒ ධර්මය අවබෝධ කරගත්තයට <clears throat> ඒ ජීවිත කිසිසේත් අසාර්ථක වෙන්න නෑ. ඉල්ළඟට මේක තින සෝතාපන්න තත්ත්වයට පත්වීම සඳහා භාවනාව කොච්චර මට්ටමකට දියුණු කරන්න සෝතාපන්න වෙනකම්ම දියුණු කරන්න. හරින නේද ඒකට තියෙන්නේ අර දැන් සෝත කියන්නේ ආර්යෂ්ඨාංග මාර්ගේ ආපන්න කැන්නේ ආර්යන්ට්‍රාංග මාර්ගයට බැසගන්න අයට තමයි සෝතාපන්න කියලා කියන්නේ. සෝතාපන්න වෙනකොට චතුරාර් සත්‍යය පිළිබඳව අවබෝධඥානයකට පත්වෙනු. එතෝට දුක කියන එක අවබෝධ කරගන්න. ඊළඟට දුක හටගන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න. ඊළඟට දුක්ක නැති තැන අවබෝධ කරගන්නවා නැති කරන ක්‍රමය අවබෝධ කරගන්න අන්නේ අයට තමයි සෝතාපන්න කියලා කියන්න. තිේ සෝතාපන්න වෙන්න <coughs> වෙනකොටම සම්මාධිට්ටිය පිහිටනෝ. සම්මාධිට්ටිය කියැන දුක්කේ ඥානන් දුක්ක සමුදේඥාන දුක නිරෝධේඥානන් දික නිරෝධගාමිණී පටිපදාය ඥාන. එතොට සෝතාපන්න වෙනකට සම්මාධිට්ටියෙන් යුත්ත කෙනෙක්. එයා එතවට දුක දන්නවා දුක හටගන්න කොහොමද කියලත් දන්නවා දුක නැතිවීමත් දන්නවා දුක නැතිවෙන ක්‍රමයත් දන්නවා. එතකොට මේ සම්මාධිට්ටිය ඇතිවෙන්ඩ හේතු දෙකක් දියුණු කරන්න ඕන. සම්මාධිට්්‍ය ඇතිවෙන්න ඇතිකරගන්න කරුණු දෙකක් දියුණු කරන්න ඕන. මේ එකත්තමයි මේ සමහරතැංගල හතරත්තින සමහරතැංගල දෙකත්තියනවා. ඒ තමයි සද්ධහන් අස්සවනය කරන්න ඕනි අනිත් එක යෝනිසෝ මනසිකාරය දෙෙන්ඩෝන්. හතර තියෙන් තැංගල කියනවා කල්්‍යයාන මිත්‍ර ඇසුර තියෙන්ඩෝනි ඊළඟට මේ සද්ධර්මස්ස වනය කරන්න ඕනි ජෝනිසෝ මනසිකාරය දෙන්නු දම්මානු දම්ම ප්‍රතිපදාවේ යෙදෙන්ඩෝන්. ඒක දැන් අපි බණහනුවනන් නිතරම කල්්‍යයාන මිත්‍ර ඇසුර අනිවාරෙන් තියෙන්ඩෝන් නැතම් බණහන්ඩ බැහැනි ඉනඟට යෝනිසෝ මනසිකාරය කරන කෙනා ධර්මාන ධර්ම ප්‍රතිපදාව නිතරම යෙදෙනවා. එතකොට මේ දෙක දියුණු කරොත්තම යන්න සම්මාධිට්ටිය ඇති කර ගන්න පුළුවන්. ඉතින් ධර්මය අපට ඇහැ නොහිට පස්ස අප යන්න යෝනිසෝ මනසිකාරය යෙදෙන්ඩෝනි. දැන් <clears throat> සෝතාපන්න අයට සාමාන්‍යයෙන් ගත්ත හමත් අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසලයක් දැන්නවා අකුසල මූලයක් දැනගන්නවා. ඉතිං දැන් අකුසල් පිළිබඳුව අපේ තියෙන්නේ නිතරම මොකදද. දුක්ක සංඥාවද සුක සංඥාවද. සුක සංඥාවන නේද. සැපක් හැටිට තමයි සාමාන්‍ය අපි මේ අකුසල් පිළිබඳුව අවබෝධ කරගෙන ඉන්න දැනට තියෙන දැනුම ඉතින් අන්න අපිට බණ කියනකට මේ ධර්මස්ස ධර්මය අහනකොට මේ අකුසල් පිළිබඳ ඔන්න ආදීනු හිතන්න කියලා කියලු. ඊට පස්සම අකුසලුත් අකුසල් මූල පිළිබඳවත් අපි යන්න ආදීනු හිතනු. ආදිනු හිතන් හිතන්නන්න අකුසල් පිළිබඳව අපේ තිනර සුක සංඥාව නැතිවෙන. ආනෙතෝට ඒකයි දැන් සෝතා පන්න අය ආඩිය කාන්ත සීලී යුත්තයි ගිනෝන නෙද. ඒමකදේ අකුසල් ආකුසල් වල මූලය අන්න අවබධ කරගෙන තියෙනු. ඉති එතකොට අය ඒ අකුසල් දුකක් කියලා අවබෝධ කරගන්න. ඒක හටගන්න දැන් කුමක් නිසාද සාමාන්‍යෙන් දැන් මේ <clears throat> අපි අකුසලේ අකුසල් කරන්න මකක් නිසාද. අකුසල් කරන්න මොන හේතුවන් නිසාද කැමැත්ත නිසානන ආන අකුසල් කරන්නේ කැමැත්ත නිසා ඉතින් කැමැත්ත තියෙන හිද තමයි අන්න මේ <clears throat> අකුසල් හටගන්න. එතොට මේ එතොට දුකතම දුක ඉළඟට දුක හටගන්න හේතුව තමයි යන්න තන්නහාව. එතොට මේ අකුසලේ තින්න ආසාාව නැතිකරානම් අන්න එක මේ නිදහස් වෙන්ඩ පුළන් ඒ නං ඒකට තියෙන ක්‍රමේම කදද. ආර්යෂ්ඨාංක මාර්ගය දියුණු කර ගණ්ඩෝන. ආනේග නිසා අකුසල් මූල පිළිබඳව අකුසල් පිළිබඳු ඒ විදියට සෝතාපන්න වෙනකොට හඳුනගන්න අනි පැත්තෙන් දුක පංචිපාදානස්කන්දය පිළිබඳොත් ආබධ කරන ඔක්කෝම අර යෝනිසෝ මනසිකාරයේ යෙදිල ඒ වගේ ආදීනුව සලකල තමයි අවබෝධ කරගන්න දැන්. අරෙදා මේ පෙන්වේ පංචිපාදානස්කන්දේ රෝග වසයෙන් ගඩුවත් වාලයක් වනයක් හැටියට සේකරනකොට සැපක් හැටියට පේනවාද. නෑන නේද. එතට දුකක් ඉතින් දුකක් කියලා අබෝධනකොට ඒක තියෙන ඇල්ම මේ දකිනවා මේ ඇලිච්චි නිසා තමයි මෙමුදු දුකට ආස කරලතිය. ඉති මේ ආසාාව අයිංකරත් මේක නිදහස් වෙන්න පුළන් ඒකර තියෙන මාර්ගය තමයි ආර්යෂ්ඨාංගික මාර්ගය. ඉති ඒ විදිහයට මේ යෝනිසෝ මනසිකාරයේදී මෙන් තමයි යන්න මේ සම්මාධිට්්‍ය ඇති කරගෙන සෝතාපන්න වෙන්න තියන්නේ. වෙනකං හැබැයි කරන්න ඕන. <laughs> තවත් තියෙනවද මොකද ප්‍රශ්න? ස්වාමීන් ජේසුස් වහන්සේ අස්සරේම නිරවුල් කියලා සඳහන් ජේසුස් වහන්සේගේ නිගමනයේ වගේ එයාට සමහර රාත මේ අභිඥාවේ මොහරි ගමන තියෙනවා. ඔව් මෙහෙමයි දැන් තවත් පුද්ගලයන්ට විශේෂිත විදිහේ උපදින අය විශේෂිත හැකියාවල් තියෙන අය ලෝකෙ ඉන්නවා. නමුත් මේ වගේ ඇර කැන බොස් උන්වහන්සේටම ආවේ තියෙන දේවල්ලති. මේ නැත්තන් ලෝක විවිධයට විවිධ දේවල් ඇතු උපදින විවිධ දක්ෂතාහනුව උපදිනවා විවිධ කුසල්ලතා පුුණ්‍ය සත්ති දැම්බුදුරජාණන් වන්සේ කාලේ සමහර අය පුදුම ඉරිම් සාමාන්‍ය පුුණ්‍යීරිදි කියනවා ගොඩ තියෙන ඉන්ද්‍රතින. විවිධ පුුණ්‍යීරිදි තියෙනයි. අර එක දාසයකින් ඔයා හානකොට මේ නගුල් හතරක් යැනවලු පාරුව. නගුල් පාරවල් හතරක් යැන එක ඒ සිටුවරයගේ පුුණීති නිසා ය පහලලතින් ය පින පිනේ විපාක. ඉති ඒ වගේ මේ තව එක්කෙනෙක් මේ බත් මේක කැරම් කොච්චර බෙදුව තිවරෙන්නේ කියව. ඕන තරම් බෙදන්න පුළුව. ඒ ඔක්කොම ඒ එකක්කෙනා ලබපු පුන් ඊර්දි. ඒ වගේ දේවල් ලැබෙනවා ඉතින් අද කාලෙවනත් ඉන්න පුළුවන් සමහරු හරි චේදන් අපි කතා කරේ දැන් අංගුලි මහරහතන් වහන්සේ මේ පොහම චේදාන්විත එක පුුණ ඉරදිය ඕන කෙනෙක් මේ සතේ පවා දැක ගමම බයවෙන ඒ තරමට ඉර්දිගේ පුුණි චේද චේදසත් තිබිල තියෙන ඒක ලැබිල තියෙන්නේ සීතලෙන් ගැහිගැහින්න පාසි පසේ බුදුරන් වහන්සනමකට ගිනි කම්බලක් පූජ කරලා ඒක පාකවසයෙන් තම එච්චර චේදාන්නත. ඉති ඒ වගේ අර පෙර ජීවිතවලද එක එක්කෙනා කරන පුුණ්‍ය ඉරදි පිහිටනු. ඒ වගේ ඉදදි මත්ස්ව භාවයන්. කොඩ ඒ වගේ මේ සිද්ධි තියනු ඇති. මනස කරන්න ඒ ඒවා ඒදි පාතිහාරයනේ ඒවා පුුණී දින ඉදි එකන සිත දියුණු කරලා කරන ඒවා. ඕ ඒවා දැම්මැජික් කියන ඒවා තියනවා ඒවා වෙනයි මේක තියෙන පිනට ලැබෙන එක. පිනට ලැබෙන යාට ස්වභාවිකම තියෙන ගතියක්කේ. ඒවට ගැන පුුණ්‍ය ඉරදි කියලා. එට එහෙම තියෙනයි ගොඩ එක එක විදිහ ඉන්න ඉතින් ඒකයි. විශේෂිත පුද්ජල ලෝක පහළුනා මේ අයගේ තියනවා ඒ දෙසිමා පුරෂ ලස්සන වලිමුත් එක දෙක සමහරයට පිහිටනවා. ඒත් මේ ඔක්කොම් පේටන්න අර <clears throat> සක්විති වෙන අයයි තමා කැන බුදු බවට පත්වෙනයගේ තම තිස් දෙකම පහළ වෙන්න ඇත අනිත් අයටත් පිහිටනොයි පිනට ඔක්කොම පිනේ ඒ වගේ ඉද්දිමත් හැකියාවල් එකක පුද්ගලයන්ට පහළ වෙනවට ඒකයි. ඒක බෞද්ධ අබෞද්ධ කතාවන්න හැ සමන්ත එම මේ ඉබුදනාට පස්සන මේ බද්ධ ඒක ඒක තත්ත්වහන්ට යන්නති <laughs> උනරුපත්තිය කියෙන ළමයි උපතින්නේ නොන් මොකදද උනරුපත්තිය කියනයි ඕ ඉන්න ඒමයි ඉන්න ඕ අ සමහරයට පෙර ජීවිතවලද කරන මේවත් එක්ක ඒ වගේ හැකියාවල් තියෙන ඉන්න පුනර්භාව කැනෙ තමන්ගේ පෙර ජීවිත කියන්න පුළුවන්න්නයි ලංකාවේ ගොඩ තියනවන පොත් ගහල තින මහිතන බර ගානක්න ඒ තනමට ඉඳල ලංකාවේ තියනව සිද්ධීති. හේතුව මෙහමයි ලංකාවයාර පොඩි දෙයක් කාපුගන් මතු කරලා ගන්නවන ඒකයි හේතුව. පොඩි දෙයක් කිවගන් දන්න මෙයා මේ මකද විශ්වාස කරනවන ඊට පස් අරයගෙන් අහනුවට තමයි යට මතක් වෙනවා ඉතින් එතෝට. <laughs> දැ වෙනත් ඇහල කිව්වොත් සමට ගණන් ගන්නේ ඕ. නැති නිසා ඒකට පිළිගන්නෙත් නෑන සමට ඉන්න සමහර පිළිගන්නේ නෑ අය අලුතෙන් ආව වගේ සමහට හිතානින් ඉති. ඉතින් නිසා ඒවා වැඩිය තැකිමන්නේ අපේ තියෙන්නේ මේ පොඩි වචනයක් කවුත් ඊට පස්සේ හොය <laughs> මොකද කියලා හොයන හොනති ඊට පස එයාට ඉහනකොට ඊට පස යට මතක් වෙනවා අනෙත් ඒවා <laughs> ඔවු මං අහල තිනයි ප ශෛලිය වෙනස් ඔවු ගොඩක් වෙනස් සාමාන්‍යෙන් මේ ඒකෙත් පෙන්න දර බෝම හිමීට තමයි සජ්්‍යහනා කරන්න. එය ඇතරම මේ මෑතක තියෙන සෛල ක්‍රමයක් නෙවේ. බොහම පරණ විදිහට තමයි කැනෙ. වෙනත්ම ක්‍රමයකට තමයි එහෙම ඇත්ති කියලතමයි කැන බොහොම පරණ කෙනෙක් කියලකින්න. නෑ මං අහලා නෑ. එයා ගුරුගේ මේ මහා ගුරුගේ ඉතින් ගුරුගේ හැම ඉන්දියාවේ හිටපු ජර්මනි කෙනෙක් කතා කරා. හ්ම් හ්ම්. ඒ ගුරු කෙනෙකු භාවනා කරනකොට එයාට මොකක්ද ප්‍රතිචාර දුන්නා. ආ ආ. එයා තුරා කරුණා

බාරවලින් කියලා තියෙනවා. හ්ම් හ්ම්. ඉතින් මේ ඉන්දස්ට්‍රි කිතුනාට මේව කරන්න පුළුවන් දන්නේ නැහැ. එයා කොහොමද මේව කරන් වෙලා තිබුණේ. හ්ම් හ්ම්. මෙයා දීපමාකයන් ගෝලේ කිව්වේ එයා කියන්නේ මේකෙන් කරන්න කරන්න පුළුවන්. හ්ම් හ්ම්. ඒක තමයි එයාට පුළුවන්. හ්ම් හ්ම්. නැහැම කැනෙ විශේෂම ආර්ෂ්ඨංග මාර්ගන්නේ දුකනැති කරන්ද කතා කරන්නේ එනිසා දැන් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය දේශනා කොහත් ඇත්තටම නැහැ ඇති. ඕ කැන බෝසතන් වහන්සේගේ පෙර කැන පුරුදු කරපු එකක් තමයි පාමි කැන බෝස්ථාන් වහන්ස පුරුදු කරපු එකක්. නෑ මොකද දැන් දුක්නැති කරන්න එකම මාර්ගය ආර්ෂ්ඨාන් මාර්ගී වෙනත් මාර්ගයක් නැහැ ඒවා ඉතින් අර ඒ ඔක්කොම් මේවයි සඳහා ගොඩක්කව තියෙනවා නමුත් අර නිවන්දකිින්ට මාර්ගය හැටිට තියෙන්නේ මේ ආර්යෂ්ඨාන්ක මාර්ග දැන් අපි මේ ශාසනය හරි වෙනත් ශාසනය හරි කවදා හෝ අපි නිවන්දකිරමගේ ආර්ෂ්ඨාන් මාර්ගය වටන. එනිසා බුදුරජාන් වහන්සේ නිතරම සාවකයන්ට දුකෙන් නිදහස්සෙන්ටන අනිවාර්ය මාර්්‍යෂ්ඨාන්ක මාර්ගයම ගමන් කරන්නුව. හිත එතවට මේ ශාසනය වෙන්ඩ පුළුවන් එම නැතන් දිවිය ලෝක වෙන්ඩ පුළුවන් සමල්ලාට නැත්තම් මෛත්‍ර බුදුරන් වන්සමන ගැහුණාව වෙන්න පුළුව ඒ කවද හෝ අපි මේ ආර්යෂ්ඨාක මාර්ග දියුණු කළ තමයි ලබා ගන්තය ද මෛත්‍ර බුදුරන් වන්සේ සම්මකුණ තාර්යෂ්ඨාක මාර්ගතම ඇඳතියෙන් දේනිසා ශාසනයක් ලබුණට පස් ඇර නිතරම ආර්යෂ්ක සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න තමයි ශාසද මේ සාාවකයන්ට අනුශාසනා කරන්න බුදු ශාසනය තියන කාලක සමරලාට අර නැති කාලක ඒ වගේ විශේෂිත ගුණ පුරුදු කරන්න පුළන්ගති. ශාසනය මෙම කරනකට විශේෂෙන්ම මේ ආර්යෂ්ඨාංග මාර්ගතමයි දියුණු කරන්නට. සස මේ මීට කලින්ටපු දහන්තුරු ගහන්සේ තන්නේ වෙනත් ලෝකවල විස්සුවද නැත්තම් මේ ලෝකෙම ගැනව ඉන්දියාවෙන ඉන්දියාවේ තමයි කාසම බුදුරජාණන් වහන්සේ පහල ලතින්. මේ කල්පේ තුන්නමක් අපේ බුදුරන් වහන්සේ ටිස්සල්ල පහලන ඔකෝම ඉන්දියාව තමයි. එතෝට ඒ තියනවන ගිජිගුල් පෝ කියලතින් ඉන්දියාව ඒක බුදුරජාන් වහන්සමේ අනිත්‍යතාවය පෙන්ට දේශනා කරන ඒ එක එක බුදුරජාන් වහන්සේලාගේ ශාසන එක එක නංවලින් තමයි තිබිලතිී. ඊළඟට ඒකට නගින කාල කියන දැන්නම් ඉක්මට නැගල බහින්න පුළුවන් සමහර කාලවල තිවල තියෙන මේ දවත්දයක් විතර කන්ද නගින්න ඔන්න. ඉති ඒ විදිහට අර සංස්කාරයන්ගේ අනිත්‍යතා පෙන්න්න තැනක පෙන්නන. තොටේ අනිත් බුදුරජාන් වන්සේ කාලෙත් ඒ ගිදුගුල්පව කියන එක තිබිලතිීන්. ඉතේ තොට ඔක්කොම ඉන්දියාවතමයි සාමාන්‍යෙන් මේ අර ධර්මතා කියලා තියනම් බුදුරජාණන් වහන්සල එකම තැන උපදින්නේ ඊළඟට <clears throat> මේ බුදු වෙන්න එකම තැන බුද්ධ ගයාවේ ඒ වගේ ධර්මතා තියනවා සෑම් බුදුරජන් වහන්සේලාට ති නාවනික දේවල් ගාක පොසතයි ඇත්ත ගාක් ෘතියයේ වෙනස ඕන වෙලෙන් පේන දේවා මිනිස්සු ඉතින් ඉක්මට අවබෝධ වෙනවලු මෙහම ඒකක කාලන්න තමයි දැන් සමාර රාජකාලවල කියන්නේ මේ බෝම සමුද්ධිමත් කියවා ඉන්දියාව දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහලනකොට මේ ජන දසවිස සද්ධ කියලා තිීහවා කැන ඒවා නිතර මැන කැන කණ්ඩ බොන්ඩ සංගීත එතට <laughs> එතරම්ම සමෘධිමත් කියනක. <laughs> එහෙම තිීනොනේ දසවිද සද්ධ කියලා කියන්නේ. නිතරම කරත්ත සද්ද නිතර දැන් අද කාලගතු වාහන සද්ද නිතරම. එනකට ඕටල් වැල්ල නිතරම. කන්න බොන්න තියෙනවා සංගීත තියෙනවා ඒ වගේ කාල වෙනවා. දැන් මෛත්‍රී බුදුරන් වහන්සේ කාල වෙනකොට ඒ තරම්ම ඉන්දියාව සමෘද්ධිමත් වෙනවනේ. කොකුලෙකුට එක වහලකින් නැංගාම ගොඩාක් දුර යනකම් වහලෙන් වහලට යන්න පුළුවන්. මේ තරම් ගෙවල්. <laughs> ඒකයි. ඉතර අද තියන තත්වේ බල්ලන අපි කියන්නේ අද ඉන්දියාවේ මහා කෝටිපතියෙන්වා ඊළඟට අන්ත දුප්පත් මිනිසින්න ඔය දෙක අවබෝධ කරන්න කියලා මේ එහෙම නෙවේතින්ගේ අද තියෙන තත්වීතින් එහෙම එකක් නිසා නෙවේ ඇත්තටම මේ දැම් මේක එහෙම තියෙන අපදාන පාලිම තියනෝ මේ ඊළඟට බුද්ධවන්ස කියලහෙම තියනොන් ඒ පොත්තල තමයි විස්තර තියනොයෝ. නෑ අර කොද්දක නිකාය කොටස් වලට තමයි ඒක අයිතිව තියෙන්නේ. ඕවර මේ දිගනිකාහම තියන්නේ ටික තමයි අර වෙනම කොටස් තියනෝ මේ පුද්ධ නිකායට අයිති අපදාන පාලිතිල තියෙන බුද්ධවන්ස ඒ බුද්ධවන්ස චරියාපිටිකොල තමයි මේ බුදු අතීත බුදුරජාණන් වහන්සේලාගේ විස්තරයි ඔය බෝසතාණන් වහන්සේ පාර්මි ඉපුරපු ඒ විස්තර ඔක්කෝම තියන්නේ ඒක තමයි. මකදද? එතොට කැන කැන වෙනත් කල්පයක් ඒක වෙනත් කල්පයක් ඒක. නැන මේ මේකම නමුත් වෙනත් කල්පය කැන විනා මේ ලෝකෙ නිතරම හැදෙනව විනාශනෝන මේ දැ මේ කල්පය තුළ තමයි බුදුරන් වන්සල තුන්නම්මා. ඒට එහා කල්පයක තමයි ලෝක නිත්‍ර මාට ගන්න අය විනාසන අය හට ගන්න එමතමයි තියෙන්නේ මකදද? ඔව් ඒකට තමයි ඔව් ඒක තමයි මං කිව්වේ ඔව් ඔව් ඔව් මේ කල්පේ නෙමෙයි කියලා කිව්වේ ඒකයි ඔව් මේ කල්පේ තමයි ඔව් දැන් මේ ආවිෂ දැන්තියන්නේ සාමාන්‍ය පරමාවශ හැත්ත පහ වගේ කියලන කියන් ඒක දහයටනකම් බහිනෝ අවස අවස මොන්න තීනටි කරන තියගෙනයන සීයකට බොහොම එකන දෙන්නෙත් තමයි තින් සමත්වයක් ගත්තාම එන්ඩෙන්ඩ අවශ්‍ය පිරිනො දැන් මන්නංගාලතින් ඇමරිකාවේම හතලියක් පහල්ලු ජීවත්තන්නේ. ආවශ්‍ය <laughs> ඒතරමට නැනනෑ ආවශ්‍ය මිනිස්සුන්ගේ මේ අවුදු හතලියක් පනාලු වැඩිපුර පිරිසත් ජීවත්තන්න. ඒ තරමට අවශ්‍ය පිරිහිලා. ඒ අ සාමාන්‍ය පරමාංශ තමයි කෙන්නම තේකින් ගොඩ අය එන්ඩෙන්ඩ අඩු මේ කත්තමයි තින් ලංකාව වුණත් එහෙම නිති අවුරදු හැට ඇත්ත ඇවින්න බොහොම සුළු පිරිසක් වැඩි පිරිසක් ඊට අඩුව ඒ පරමාශකැන ඒ සමර කැන හැත්ත පහ තික්මා යන ඉන්න ඒ අයි බොහොම සුළු පිරිසක් ඉති. ඉතේ ඒ වගේ තැන් එන්ඩෙන්ඩෙන්ඩ අඩුවල දහයට යනකම් අවශ්‍ය බහිනු ඒ දහයට බැස්සට පස්සේ තමයි ලෝකෙ ආය මේ ධර්මය කෙල එකක් නැහැකින. අධර්මය තමයි ලෝක බොහොම බලගතුවෙන්. අධර්මවාදී අයට තමයි තැනතියෙන. ඊට පස්සේ තමයි සත්ව විනාශයක් ඇතිවෙනවා. කියනො මේ ආවුද වර්ෂාව කොහිනෝ කළ තමයි කියන්න. ඊට පස්සේ මිනිසුට නිතරම තියෙන්නේ මේ කියන මුග චිත්තය කියලා. මුග කියන්නේ දැන් සතෙක් දක්කහම වැද්‍යකුට මරන්ඩ කියලන හිට තියෙන නිතරම ඒවගේ කියෙන මිනිස්සු මිනිසු කෙරේ ඒවගේ වදක චිත්ත ඇති නිතරම මරන්ඩතම හිතාන්නේ. ඒතරමට බලගතු කේන්තියක්. ඉති ඒකාලේ මිනිස් ඕනුවන් මරහගන්න ඊට පස්සේ ටික දෙනෙක් බේරෙනු. ඒ බේරිච්ච පිරිස ඇවිල්ල ඊට පස්සේ ඇය හරි සංයගේට කලකිරීමට පත්වන ඉන්න ටික. අනේ මේ ලෝකෙම අධර්මය නිසා විනාශ වුණා. මේ මිනිු ශෝනුන් ඇනකොටාව මැරුණ එනිසා මේ අධර්මය අපි අයින් කරමු. අපි ධර්මය දියුණු කරපු එදාර තමයි ඒක මතික තීරණයකට එන්නේ. එදාර තමයි හරියට මිනිසුන්ගේ ඇස්සැරෙන ඔක්කෝගම. <laughs> ඊට පස්සේ ඇයි ධර්මය දියුණු කරන ඊට පොලවනීක තම එකටිය ප්‍රාණගාතින් වලකින. ඊට පස ෝමෝමම් දියුණු කරල චක්කවත්ති සිංහනාද සූත්‍රය කියලතින එක කෝම විස්තර තියෙන. ඉති ඊට පස්සේ අවුරුදු අස මේ ලස්සේර ජිල්ලා අසූදහ කාලේ දිට බැහැල අසූදහ කාලතමයි මෛත්‍රී බුදුරජාන් වන්ස ලෝකෙ පහළවෙන්න. ඒ කාල්ට ආයමත් ලෝක බොහොම සමුෘද්ධිමත් ලෝකයක් බවට පත්වෙනවා. ඒක කාලය ගත්තුත් එහෙම සාල කියන්න බෙරි තරම් කාලය <laughs> අවුරුදු ගණන් කීවතු. මට හිතෙන හැටියට නම් මේක අනිත් අතට සෝමහසෝකව ලෝක යුද්ධ ඇවිල්ලා මිනිස්සු මරන්නේ. ඈ? බාලවයසෙන් දැන් දැන් ටික ටික වැඩි වෙගෙන යනවා. ඒ මොන මේක? මොන රෝසරි? ඈ? හ්ම්. දැන් එකනෙ දෙන්න තිීම වෙනස් නති. දැන් අපකෙම පවුලක වුණත් සාමාන්‍යෙන් අම්මතාත්තා අවුරුදු පණහත්තිීනකීමකු. නමුත් කෙනෙක් ඊට වැඩිය බාහිරකයා කාරකන් කරලා මේ ඊට පස්සේ පින් කටයුතු කළ සමටය ඊට වැඩිය අවසල බන්න පුළුව. නමුත් අරම්මතාතර සමන්ලාට ඒ විදිේ දීර්ගාශ ලැබෙන පින්කම් වසයෙන් දේවල් කරන්න නැතිවෙන පුලන් සාරික වසයෙන් දේවල් පවත්වන්න නැතිවෙන් ඩක්පුලන් එතකොට එකටට අවශාට නම තර ඒවගේ දේවල් කරොත්තේ එතකොට වෙනස් වෙන. එත ඒවගේ දේවල් තියනොති. ඒ අරෙන්ට සාමාන්‍යෙන් ඊරට යන එකක් නෑ. <laughs> ඒ පොඩිපොඩි වෙනස්කං කරගෙන පුළන් චුට්ටක්. සාකස් සෝමනාන්ස බුදු මාමුරුන් කාලේ හිටියමට ඉතා සෝකර පන්නට ඔහුම ඈ ආවුදුනම පස්සේ මම දැන් සිවුර ඇල්ලද කොහෙද? හරි මේ බලුමට යන ගියාම විතින් මිනිස් පරිප පරිපව කරනවා නේද? හැබැයි බුදුහාමුදුරුවෝ කියලා බලින්න එපා එයා සෝතාපන්න කියලා. ඒක කවක නෑ නෑ වෙනම එකක් තියෙනවා වෙනම සිද්ධියක් මං මේක නං අහලනෑ ඒ සිද්ධිය තමයි මේ හිටිය සරකාණ කියලා මේ සාකී ඒ සරකාන සාක්‍ය කෙන බොහොම මත් පැන්වලට එබැහිවෙල හිටිය කෙනෙ. හැබැයි මත්පැන් බිව්වට කාලයක් තිස්සේ මේ කැනෙ දම්පින්කං කරනවා හාමුදුරුව ඇසුරු කරනවා බනාහනවා නමුත් ඒ බේමත්කමත් පැත්තකින් ටිකටික කරගෙන ගිය. ඒක ඇතැරෙන්නේ අදත් ඉන්නවා නහෙමයි නේද. <laughs> ඒ නිසා එයා අනිත් පැත්තෙන් ඇතරම ගොඩාක් මේකින් සද්ධහම වැඩකටයුතු කරගෙනය නමුත් මේක තද ඇබැහිවීමක් යාට ලේසින් අතාරගණ්ඩත් බැරි වුණා. ඊට පස්ස හොම කාලයක් ගිය. ඉතින් නමුත් මෙයාගේ දැම් මත්පැම් පානය කරනවා කියන එක මිනිස්සු අතට හොඳටම දන්නවා කැනෙ ඒ අතඇල්ල නැහැ කියලා. හැබැයි එය ඒක තිබුණට අනි පැත්තිෙන් ධර්මී පැත්ති දේවල් ගොඩ කර නමුත් එයට ඒක අර මේව කරට ලේසින් හතහැරගණ්ඩත් බැරි වුණ ඉති හොම කාලයක් ගයට පට මෙයා ලෙඩ වුණ. ආන ඒ කාලේ තුළදී මෙයාමකද කරේ දැම් මේක අතහැරිය ඇත්තටම. ඇතහැරියට දැ මිනිස්සුන්ට එක ගිය නැහැ. ඒකයි. මිනිස්සු අතරට ගිය නෑ මෙයා දැම් බේවදුකමින් අයිුනා කියලා තෙරනද. එයා ඒ අතහරිනකං එයාට ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න බැරිවුණ හැබැයි ඇතඇරලා ටික කාලෙක දෙයා ධර්මය අවබෝධ කරගත්ත. සෝතා පන්න වුණා. මකට කාලයක්තිසේ බණවාාවන අරමයක් කර හැබැයි ඒ වරදත් ඒ අතර ගියා. ඉතේ යාටමකද ඒතර හයි ආවන ඇතැරගන්න එතර පසු කාලින්තම ඇතහැර හැබැ ඇතැරී කාලය සුළු කාලයක් තොට ඒක මිනිස්සු අතරට ගිය නැහැ. ඊට පස්සේ මෙයා දැම් මැරුණ. මැරුණට පස්ස බුදුරජාන් වන්සේ හෝ කොහේද ගී. බුදුරන් වන්සකිව සෝතාපන්නයි මේ සෝතාපන්න වෙලා එයා මේ දිවිලෝක පුදුන්න. ඊට පස්ස මේක ගියානිකම් බොහොම සැරටම ගිය දැංගිතින් කදපුකාරුත් සෝතාපන්න බොහම සැරටම ගියායක ඉතින් ඔය ඔය අයිෝ ඉතින් ඉතින් දැන් කවදතින් සෝතාපන්නන වෙන්න ඉතින් කසිපුකාරොත් වෙනවන කියල ඉතින් <laughs> ඒ කතාව ගිය එතොට ඉතින් බුදුරජාණන් වන්සේ පහතර දුන්න මෙහෙමයි ඒක වුණේ නමුත් උන්නාන්සේ කියන මං මේ කියන ධර්මය ගහකට හිත තිනම ගහක් වුණත් අහබෝධ කරගන්න පුළුවන් කියන. ගහකට කිව්වොත්තම ගහක් වුණත් හිත තියෙන සංගල්බෝධ කරගන්න පුළුවන් කියන. ආන ඒ මොක දර පොඩිපොඩි වැරදි තිබ්බයි කියලා නැහැයා යම් කෙනෙක් මේකරොත් එයාට පුළන් හැබැයි එයා ඒ <clears throat> සීලේ හැබැයි පරිපූර්ණ වෙනකං එයාට ඒක කරගන්න බෑ ඇති යට වනේ ඒකයි ඉතින් අවසාන කාලෙතම එයා ඒ අතාරෙන්කං එයා සෝතාපන්න වනෙත් නෑ <laughs> ඒකයි. ඇත හැරියට පස්ස තමයි ඒ ධර්මය අවබෝධ කරගත් ඒක මේක තියන සරකාණු සූත්‍රයකි සන්ස හිතුම කෙනෙක් ආත්මයක් ගැන විශ්වාස කරන කෙනෙක් ඕ පස්පව් වලින් වැළකීලා කරන කුසල් කරනවා නම් ඔව් එහෙම කෙනෙක් මරණින් පස්සේ ආත්මයක් ගැන විශ්වාස කරනවා හ්ම් අපි ඉදින් උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානි කෙනෙක් හ්ම් ආත්මයක් වශයෙන් විශ්වාස කරනවා ඔව් ඉතින් බය එහෙම වුණාට මොන හේතුවක් නිසා හරි මත්පැන් බොන්නේ නැහැ මස් මාංශ කන්නේ ඔව් ඒ පස්පව් වලින් වැළකීලා කුසල් කරනවා ඔව් මොකද මේ මිනිස්සුන්ට වෙන්නේ මෙහෙමයි දැන් සක්කාය දිට්ඨිය තිබ්බට අවිද්‍යාව තිබ්බට ඒක මුල් කරගෙන අපායනෝ කර මේ එකක් නැහැ ගැන සාමාන්‍ය අවිද්‍ය දැන් අපිත් එහෙමන නේද දැ අපිත් සක්කහ දෙට්ටි <laughs> තියෙනවා නේද ඒකයි ආත්ම සංඥාව තිබ්බයි කියලා සුගතියට යන්න පස්්නයක් නැහැ ඒකයි. ධ්‍යනිත් අකුසල්වලින් තමයි මිත දරුණු මිත්‍යා දෘෂ්ටිය ඒව මුල් කරගෙන තමයි අපහාගාමීන නැතුව ආත්ම දෘෂ්ටිය තිබුණයි කියලා මේ සක්කායි දිට්ටි තිබුණයි කියලා කෑමේ සාමාන්‍ය කෙලෙස් තිබුණයි කෙළ ඒක මේ වෙන්න පිනිින් දෙවියන් වෙලා බ්‍රහ්මයන් වෙලා උපදිනොයිති. අර දරුණු මිත්‍යා දෘෂ්ටි ගැනීම තමයි හේතුකටගෙන තමයි විශේෂෙන් අර තිරිෂාන්්ඩෝක අපා යනෝ කළ දේශනා කරා. කියන් දෙවියන් අතර ඉන්න පුළුවන් මේ ක්‍රිස්තියානී ප්‍රක්තිකයන් බෞද්ධ වෙලා තියනයට මේ දරුණු දෘෂ්ටියක හිටියොත් තමයි ප්‍රශ්නය තියන්න ඇත්තන් දැන් ආගම වසයෙන් හිට කෙනෙ ජාතියක් වසෙන් හිටියට ප්‍රශ්නයක් වෙන්නේ සමාල්ලට සමාරය දැන් බෞද්ධල හිටියට බෞද්ධක මුකුද්දන්න නැතුව ඉන්න වගේ තමයිති. සමල්ලට ඒ උපදිනවා කතෝලික කියලා කියන නමුත් ඒ අය ඒම එකක් නැහැ සමල්ලාට හොඳ දේවල් සමාට කරන හොදර ජීවත්වෙන එතකොට මිත්‍යා දෘෂ්ටියක් කියන එකක් සාමා මේකන්න හතකට සමට සුගතියන හිති. අර දරුණු මේකක් ගත්තත්තමයි පස්නැතිී. දරුණු ලෙස දෘෂ්ටිගත වුණොත් එහෙම අන්න අපහසු යන්නෙති. ඔව් ඔව් සුගතිය යන්නේ ඔව් ඔව් ඔව් දෙවිය මනුෂයන්ගෙන බොහම සුළුපිට සක්කරටක නියපිටි පෂ්ටිකක් කියන මිනිස්ස ඇත එතටම තේරනු වැඩේ මොකද මනෝකර්ම තුළින්තම විශේෂයෙන්ම මේක තියනීති. මනෝකර්ම කුසල් පැත්තිෙන් බලගතුුණු තේතුන්ද අකුසල් පැත්තිෙන් බලගතුුණු ඒත් දරුණු ඉතින් ඒකයි. හිත දුරුවල කරගෙන හිටියොත්තේම සාමාන්‍ය පින් ඉක්මවා යන එතොට ඒ මනුවකර්මය තමයි ඉදිරිපත් වෙන්නේ. මනුවකර්ම මනුවකර්ම කැන හිතින් කරන දේ තමයි බලගත නිතරම. කයින් කරන වචනෙන් කරන දේවල්ට අඩි හිතින්ම කරන දේ ගොඩත් දරුණු ඒක. ඕ ඕ. ඔව් මොකද්ද? ඔව්. කෝටික ජීවිතය. ඔව්. ඊය අයත් බෞද්ධ වෙන්නේ බොහොම ඔව් ඔව් ඔව්. මෙහෙමයි දැන් ගොඩක් මේ දැන් කැනෙන් පින කියන එක සම දැන් ලෞකික වසයෙන් සැපවිඳින්න මිනිසු පින් කරනවාන ඒ පින් කරනකට ඒ පින බුද්ධවිඳන්න පුළුවන් තැනක තමයි සාමාන්‍යයෙන් උපත්ති ලබන්න ඒක තියෙන්නේ කොහෙද ලෝකේ එතන තමයි ඉපදින් ඒ පිනේ ස්වභාවි එයාට ඉන්ද්‍රියම් පිනවන්න පිනතියන්නේ තොට ඒ උපදින්න ඉන්ද්‍රියම් පිනවන්න තියෙන තැන තේරමත් ඒ නිසා දැන් <coughs> දැන් දැම් බෞද්ධ රටවල්ලල සමහල්ලාට මේ එයට ඉන්දියම් පිණිවීමේ මේ හැකිය වන්නමකද ඒ රටවල් ගොඩක් දුප්පන්නේ. ඉති ඒ නිසා පොදින්න ඉතින් වෙනත් පින්තිීන තැනක තමයි පුතින්නේ. ඒකයි ස්වභාවීති. විශේෂිතවම සමල්ලායට මේ මේ පින්තියන කැන ධර්මය පැත්තේ යන්න ඒ වගේ අතමයි සමට ඔන්න බෞග ගෙතරක එහෙම පිදුර තුපදින්නට. සමහරට සාමාන්‍ය සිතින් ආපහු ඒ සයිකල් එක අනිත් පැත්තට යනවා. එහෙම තමයි ඒකනේ ඉතින් මේක භයානක ඒක අර කියන්නේ ආලෝකයට යනවා ආය අඳුරට යනවා අඳුරෙන් ආය ආලෝකයට යනවා ඕක තමයි තියෙන්නේ ඉතින් මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණොත් තමයි යන්න අර පින් තියෙන මිනිස්සුන්ට සමහරලාට මේක තියෙන්නේ ඉතින් කල්යාණ මිත්‍ර ලෝකෙට පහළ වුණොත් ඉතින් නැත්තම් මේ අර නිතරම පුණ්‍ය සත්‍යය තියෙන නමුත් ඒක ගෙවිලා යනවා ඉතින් ස්වාමීන් වහන්සේ මනෝකර්ම ගැන කියනකොට මේ අපි දන්නවා ඇල්සයිමර් හිතම හැදිලා කිසිම දෙයක් කිසිම දෙයක් හිතේ නැහැ. මතකයක් නැහැ. මේ දැන් ඉන්නවද නැද්ද කියන්නේ දිවාන් වලන්නේ. ඉතින් ওই වෙලාවේදී ඔහු කෙනෙක් මැරෙනකොට හිතේ හිතේ මනෝකර්ම කරන්න කිසිම දෙයක් නැත්තම් මොකද්ද මේ මොකද්ද මේ තත්ත්වය අර සාමාන්‍යෙන් කියන්නේ මේ කැන මැරණකට ඕන කෙනකොට මේ සිහේ නෝ කියලා කීනොයිති මැරණකොට ඉති. ඊළඟට අනිත් පැත්තිං ඉතින් අර පින්කම් පින්දහම් කරලා ඒ පුන්නේ මේකත් තියෙනවන ඒ අයට සාමාන්‍යෙන් අර ධර්මය හැසිරීමේ දිකන්නේ නැදුක් දම්මූ හවේ රක්කති දම්මචාරී දම්මූ සුචින්නෝ සුකමාවහාති ඒසානි සංසෝ දම්ම මේක තමයි ධර්මයානි සංසට දුක්ගතින් ගච්චති ධම්මචාරි ධම්මචාරය කෙන දුගති යන්න. ඉතේ නිසා මේ ධර්මය හොඳට මෙවකරපු කෙනෙක්න සමල්ලට මන ආබාධයක් වනත් සමල්ලට යට එක හානියක් වෙන්න හැති. දැගති ඒම කෙනෙකුට අකුසල මනෝකරම කෙරෙන්නේ නැහැ ඉන්නේ ඒ කාලය මේ මංහිතන් මෙහම ඉන්ද්‍රියන් එක්ක වැඩ නැතුනාට මනස මේක නේද? හා හා හා. ඔව් ඔව් ඔව්. හ්ම් හ්ම්. හා හා. ඔව්. හ්ම් හ්ම්. ඉතින් මම හිතන්නේ එහෙම හිට ඉතින් හිතන්න බැරුව ඇති මම. ඔව්. මම මුස්ලිම් වෙනද මම කොහොමද ඉමේජ් එකේ ලොකු හතක් නිවාසෙට ඉන්නේ කැන්දරවල එයා මෙතුණා ඒ ටික කාලයක් ඉඳගෙන ඊට පස්සේ ඒක පිළිගන්න ප්‍රොග්‍රෙසිව්ලි එයා මෙතුණා හිතුවා මම ගාව පවුලක් මම ඉන්නත් තේරෙන මම හදාගෙන තියෙන මම පස්සේ පන්සිල් කරගෙන ගියා එයා ටිකක් කියන්න පටන් ගත්තා. කොහොමද මම යන බලන්න යන අවුරුද්දේ. එයා මම පොඩි කාලේ ඉගෙනගත්ත පිරිත් ගැන ඉගෙනගත්තා. පිරිත් කියනකොට වෙන කතා කරන්න පිරිත් ටික තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ දවස් පහක් විතර කාලා බීල පුන්නේ නැක්කද නැහැ. කොහොමද මේ කොන්ෂස් නෑ ඩොක්ටර්. සම්මත වැඩමර පිරිත් කියනකොට ඉස්සර ටිකේ hina. ඊට පස්සේ ඒක ලොකු ඇතරම දැක්කම එයාටත් මේ ගැන මුකුත් මතක නැතුන අන්තිමේට වචන දෙකතුනයි කතා කරන්න ඒ තමයි හාමුදුරුව. පස්සම වැඩියා. ඕම විතර වචන කිතරයි මුලින්ම කතා කරන්න පුලානෙත් ඔක්ක මමතකයි. ඊට පස්ස ටික ටික අන්තිමට ඒ දාම පින්කංකරපු ඒව මෙම ඔක්කෝම මේ ඒටික විතරයි මතක ඊට පස ගේපුහම කියන්නේ මම මොකද දන්නේ නංගල තමයි දන්නේ එතර ඒටිගෙන වලවක කට්ටියක් ඇත්තට මේ ඉඩකඩන් කෝහම මේ අතමයි දන්න කෙනාද <laughs> නංගිල දන්න ඒක නව තරය අන්තිමට නිතරම කියන මං මොකුත් දන්නේ මේ කියලා කියන නමුත් අර දන්දීපුවා ඔක්කෝ මේටි කන්තිමට මතකය හොතටම අර හොදටම ලෙඩ අසාධ්‍ය වුණු වෙලාව අර වචන කීපයක් විතරයි කතා කරන්නේ පහ පස්නමක් වැඩිය ඒගෙදර කැනෙ හාමුදුරු නිතරම වැඩින්න තැන ගිහිල්ල. මේ ඉතිගේ ඒවගේ අනි තොක්කොම අමතකුණයට නමුත් අර කරපු පින්කන්ටික ඒව අමතකුත් නෑ. මංදැන් කියපු වේදිත මමතන්නේ ඉන්න ගෙදර පිරිත් වාතාරණය වගේදයක් නෑ. මටදන ඒකින් මේ අස්නීපෙන් වැඩවේගෙන. එහෙම තමයි අනිවාර්යයෙන්. ඔව් ඒක මං කිය ධර්මයේ හැතරලා තිබ්බත් තමයි ඒක තියෙන්නේ නැත්තම් ඒක ඉතින් සාමාන්‍ය තියෙන්නේ කොටවත් නැහැ අන්තිම මොහොතේ තින්නේ නේද? හැතරලා නැත්තම් කොච්චර කල්පනාව තිබ්බත් බෑනේ ඉතින්. පොදින් හිටපු කාලේ මම හිතන්නේ භාවනා කොට එක්කම සහභාගී වෙච්ච ගැටේ නේද?

ඒක සාමාන්‍යෙන් තියෙන එක නේ. බජාමාගේ මමට ඒක ගන්න ඒකට මගේ මේ කොහොමද අන්තිම දවසේ හරිම පුළුවන්. හරිම පුළුවන්. ධර්මයේ ඉතින් හැසිරෙනවා නම් භාවින් දෙන්නේ එච්චරයි තියෙන්නේ. අර කියන්නේ ඒකයි. 嗯嗯。

එනම් හොඳයි හොඳයි අද දිනේදීත් දෑසන පටන් මේ බොහොත දක්වා ඉතාම සද්ධාවෙන් ගෞරුවෙන් යුත්ත පංචනීවරණයන් යටපත් කර ගනිමින් ඉන්ද්‍රිය ධර්මියන් වැඩෙන විදිහයට අපි ධර්මස්ස වනය කිරීමෙන් භාවනා කිරීමෙන් වත් පිළිවෙත් කිරීමෙන් මෙ සෑමාකාරයකින්ම රැස් කරගත්තාව සකළ යුද කුසලානි සංස ධර්මියම් පළමියම මේ විදිහේ අපට ආධ්‍යාත්මික ජීවිතයක් ඉතාමත්ම පාසුවෙන් එක්හම ජීවිතයක් පහසුවෙන් කරගෙන යන්න ඇප පත්තාන කරන සියලූම දායක දායිකාවන්ට සෙත සාන්තිය සැනසිල්ල යහපත උදාපත්වේවා නිදුක් නිරෝගිසුවපත් භාවේ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාධියකින් කිසි මන්තරාවක් නොම වේවා. සිත සාන්ති යහපත උදාපත්වේවා කියලා සිර්වාද කරමු ඒවගේ මේ සඳහා උපකාර කරන ඒ ගෞරුණීය මහා සංගරත්නයට ඒවගේම අනිකුත්තේ සංවිධානය කරන සැම දෙනාටම සිතවේවා සාන්තිය සැනසිල්ල යහපතුදාපත් වේවා සම්බුද්ධ ශාසනය තුළ දානාදී පින්කාන්සේලාදී ගුණ ධර්ම සමති පර්ශනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යයේ ධෛරයේ වාසනාව චිරජීවනයේ දීර්ඝාශ ලැබේවා කිලාශිර්වාද කරමු. යම්තාක් මේ පල්ලෝගේ ඥාතීන් වෙත් නම් සිරු ඥාතීන් මේ පින දැක අනුමෝදංවේවා සපවත් භාමයට පත්වේවා. පාර්ථනීය බොහෝතියකින් සාන් තමා මහනිවෙනින් සැනසේවා කලපින් අනුමෝදන් කරමු. සිරුවම අල්පේශාක්‍ය මහේසාක්‍යයාදී දිවරාජ මණ්ඩලේට මේ පින් අනුමෝදන් කරමු සිරු දෙවියෝ මේ පින අනුමෝද. මේවා සැපුවත් භාවයට පොත්තේවා පාර්ථනීය බොහෝදයකින් සාන් තමා මහනිවෙනින් සැනසේවා කලපින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තාව ධාරතර පුුණ්‍ය ධර්මියන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදු පසේබුදු මහා රහතන් වහන්සේලාගේ අනන්තුකුණානු භාපලයම් කල්්‍යයාන මිත්‍රයන් වහන්සේලාගේ ආසිර්වාද බලයෙන් සමදනාටම සෙතවේවා සාන්තිය සැනසිල්ල යහපතු දාපත්වේවා ආයරාරෝග්‍ය සම්පත් දාපත්වේවා නිදුක් නිරෝගී සුවපත් භාවේ ලැබේවා සම්මා සම්බුද්ධ ශාසනය තුළ තව තවත් දානාදී පින්කන් සීලාදී ගුණ ධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යයේ ධෛරයේ වාසනාව චිර ජීවනයේ දීර්ඝාශ ලැබේවා කියලා ආශිර්වාද කරනවා